ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි අපට සම්පන්න පින්වත් අපි දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන සියලුම දෙනා සත්‍යලා දත්ති සරෝගෝරී යුක්ත සාධකාරය පවතුන නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නත්තමාද රතෝ භික්ඛු පමාදී භය දස්සීවා අපප්පෝ පරිහානාය වාරසේව සම්පිකේති සහ ප්‍රතිසංකන පින්වත්නි අපි අමිත්‍තිකද මේ වගේ භාවනා වැඩමුළුවක් කරන හැම දවසෙම මේ පැය වෙන් කරගත්තේ අපි ධර්ම දේශනාවක් සඳහා. ඉතින් ඒකේ තේමාවට ප්‍රධාන වශයෙන් තියාගත්ත මේ අප්‍රමාදී කියන වචනයයි ඒ අනුව සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිච්ච ත්‍රිපිටකයේ කුද්දකනිකායේ සඳහන් වෙන ප්‍රසිද්ධ බණ පොතක් වෙන ධම්මපදයේ අප්‍රමාද වර්ගයේ ආකාපි දවසින් දවස දවසින් දවස ධර්ම මාර්ගතාවක් ඉදිරිපත් කරගත්තා. අදත් මේ අප්‍රමාද අතෝ බිකු කියන මේ මේ පදයෙන් පටන් ගන්න මේ ගාථාව ඒ සමපදේ අප්‍රමාද වර්ගයේ අවසාන වශයෙන් සංග්‍රහ වෙලා තියෙන ගාථාව. මේ ගාථාව නිකමවා සිසිස කියන ස්වාමීන් වහන්සේ නමක් අරබයා දේශනා කරන ලද්දා ඒකට පුංචි ඉදාන කතාවක් තියෙනවා. එනතම් පසුබිමක් ඉතිහාසයක් තියෙනවා. සර්වතනන්සේ වැඩ ඉන්න කාලේ මේ ස්වාමීන් වහන්සේ නිකම වාසී කියලා කියන බොහොම ඈත නියංගමක වාසී කරලා තියෙනවා. ඒ කාලේ ගාම නිගම නගර රාජධානි කියලා මේ පරිපාලන කොටස තිබිලා තියෙනවා. ඒ ගමක් කියලා කියන්නේ කැලේකින් වට වෙච්ච ගම්මැන්ඩියක්, ගෙවල් මැන්ඩියක්. ඒ ඒ ගෙවල් එවැනි ගම් රාශියක් එකතු වෙලා සතිය පොළපවත්තන තැන නිකම කියලා සඳහන් කරලා එතකොට ගාම වඩා නිකම කියන තැන අවුරුද්දක් රැස් වෙන තැන උත්තරශාලාවක් ප්‍රජාශාලාවක් පොළක් ආර්මික මන්ත්‍රිය ස්ථානයක් වගේ චින්තනක් ඒ වගේ නිකම් රාශියක තමයි නගර සකස්සලා තියෙන්නේ වෙන නගර රාශියකට තමයි රාජධානි සකස් කරලා තියෙන්නේ. ඉතින් මේ ශාසනයේ නිගම වාසී ස්වාමීන් වහන්සේ නම ඒ කාලේ අනාථ පිටික සිටුතුමා පින්බිසාර රජුගේ අපේ ප්‍රධාන දායක දායකයන් රාජ්‍ය අනුග්‍රහය සහිත සර්වඥාන්සේට උපස්ථාන කරනවා දානමාන ආදී කටයුතු කරනවා කවදාකවත් මේ ස්වාමීන් වහන්සේ වෙන දානයකට සම්බන්ධ වෙන්නේ නැහැ අර නිකම් ආශ්‍රය කරගෙන ඉන්නේ ඒ ස්වාමීන් වහන්සේගේ චරිතය නිසා සවැත්වර වාසී අනිකුත් වික්ෂුන් වහන්සේලා අතර අට කතාවක් ඇති වුණා මේ ස්වාමීන් වහන්සේ ඉන්නේ තමන් උපංගමේ නෑදෑයින් අතර ඒ නෑදෑයින් තියෙන කත බන්ධනය නිසා එයාට ඉන්න තැනින් ගැලවෙන්න බෑ ඒක නිසා මේ ප්‍රධාන පිටකමකට අසත් කුසදානයකටවත් අනාථ පිටිසිට මාගේ චේතන පූජාවටවත් එන්නේ නෑ ඉතින් මේක පැතිරෙනකොට මේක අවසානයේ ස්වාමීන් වහන්සේට විරුද්ධ චෝදනාවක් පාටපත් වෙනවා. ඉතින් මේ සර්වචනාංශයේ චෝදනාවක් මේ ස්වාමීන් වහන්සේ කඩවලා කිව්වා මේයි තමන්ගේ ඥාතින් එක තියෙන අතිරේක සම්බන්ධතාවය නිසා නිකම වාචී බවට මමක් පටබැඳලා තියෙනවා. ඒ නිසා මේ චේතනාරාමයේ නැත්නම් රාජධානියේ ප්‍රධාන අගනුවර සම්බන්ධ වෙලා තියෙන එකපකට සම්බන්ධ වෙන්නේ නැහැ මේක මොකද්ද කතාව. මොකක්ද තමයි රට උත්තරී. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා අසරයි ස්වාමීන් වහන්සේ මම එහෙම ඥාති සම්බන්ධතාවයකට ඉන්නවා නෙවෙයි ඒක පුත්‍ර පලාතක් මට මොකද පිට පාටවත් ලැබෙනවා නෙවෙයි. මොකද හේිනකොට තියෙන විවේකය හේිනකොට තියෙන මේ මහානකම සම්පූර්ණ කරගන්න පුළුවන් ශක්තිය නිසා මම ඉන්නවා කියන්නේ. ඒ වෙලාවට තමයි තමයි ස්වාමීන් වහන්සේ කියපු මේ පිළිතුර අනිකුත් පිටසත් එක්කම බාහිර අරගෙන පුසලක් සාධුකාර දීලා ඒ වගේ උපකලාවකට මේකේ පිණිස තමන්ගේ විස්රාමයේ පිණිස යෝගී ගත කරන එක තමන් වාසී වාගේ විස්රාමයට කැමති විවේකයට කැමති උපකලාවට කැමති සාක්ෂුන් වාසීගේ හොඳ බෝල නමක් කියලා අර ඒකම වාසී ස්වාමීන් වහන්සේගේ තිසි ස්වාමීන් වහන්සේගේ මේ හැසිරීම අපි ආඩම්බරය කරලා එහෙම නැත්නම් ඒක පිළිබඳව ಗುಣ ගායනා කරලා තමන්නාංශී සවචනාංශී ආගෝසාන් වාසී නමක් වශයෙන් ඉන්න කාලේ මේවට ගැළපෙන ආදර්ශවත් චරිතගත කරලා තියෙනවා කියලා ඒ ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් වශයෙන් තමන්නාංශී නිතරම ඒ උදිකලා බවට දීපිට කැමති බව දක්වලා එවැනි කෙනෙක්ගේ ගෝණී වශයෙන් ශිෂ්‍යෙක් වශයෙන් මේ එකමාසී තිසතුවාමීන් වහන්සේ දක්වන ආදර්ශයේ හොඳ බව දක්වන්නයි මේ ගාථාව ඉදිරිපත් කරලා තියෙන්නේ අපමාද රතෝ වික්ඛු පමාදේ බය දස්සීවා අබත්මෝ පරිහානාය නිපානසේව සම් අපමාද රතෝ වික්ඛු මේ අප්‍රමාදී ඇලී වාසය කරන්නා වූ මේ භික්ෂුව සමාජයේ බය දස්සීවා ඒ කියන්නේ අනේකුත් කාම ආශාවල් වලට බැඳිලා මතයට ප්‍රමාදයට එහෙම නැත්නම් කෙලෙස් උපදවන කනක ජීවිතයක ජීවන රටාවක තියෙන ආධිනව දැකලා බය දැකලා ප්‍රමාදය අතහල යුක්තක් කියලා අප්‍රමාදය අගියාඩම්බරයකට යුක්තක් කියලා තමන්ගේ අවතු පැවතුම් සකස් කරගන්න යම් කෙනෙක් ඉන්නවනම් එවැනි කෙනෙක්ගේ ආධ්‍යාත්මික ගමනේ පිළිහිමක් වෙනවා. අපිදීමට වත් වෙන්නේ නැහැ. වීර්යයට අභෞවිය කෙනෙක් වඩපත්. එනේ කාන්තින්ම ආධ්‍යාත්මික දියුණුවක් ලබන කෙනෙක් වඩපත් වෙනවා. දීපානස්සේව සංකේතී ජීවනයේ ආසන්නේ ගත කරන කෙනෙක්. ඒ නිසා ගාථාවේ තියෙන හොඳ කෑල්ල අස්වග උලගතේ තමයි මේ අපමාද රත කියන වචන. අපමාද රතිය මේකට සමාන වචන හොයනවා නම් භවනාරාමතාය පහනාරාමතාය අපමාතරකිත දෙන්න පුළුවන් වචන. යම් කෙනෙක් භවනාවට කැමැත්තෙන් ප්‍රහාණයට කැමැත්තෙන් ගත කරනවා නම් ඒකට සමානාර්ථ වචනය තමයි අපමාදරකිත. ඉතින් ඒක යම් කිසි කෙනෙකුට සම්මාදීක්ෂකසෙන් වැටහෙනවා නම් අපේ ජීවිතය තමන්ගේ ස්වාධීනත්වය උත්කෘෂ්ඨ වශයෙන්ම ලැබෙන නිවන හේවත් විමුක්තිය කරාතමන් පිළිබිලාක නැත්නම් ඒ නොමගට ගිහිලා තියෙන එක Taman තුලින් ජීවන කටාවකින් තේන දැන තමයි ප්‍රමාද රතිය භවනා රාමතාවය භවනා රතිය පහනා රාමතාවය පහන රතිය අකේතරණ දෘෂ්ටියක ඉන්නවනම් ඒ මනුස්සයා නිවන් නොදැක්කට නිවනට තමයි එයා දැනට සංකටුල ජීවිතයක් ගත කළා අපි. දැනට ආර්ය බවල් ජීවිතයක් ගත කරත් රාජධානි වල නගරවල මොන දේ කටයුතු කරත් අප්‍රමාද රතිය සහිතන, භාවනා රතිය සහිතන, භාවනා රතිය සහිතන වෙන දෘෂ්ටියක නම් ඉන්නේ මේ පුද්ගලයාගේ හැම වෙලාවෙම සංකල්පනාව සංකප්පය සම්මාදිච්චය අනුයයි. ඒකට යාර සම්මා සංකප්පයක් පහළ වෙනවා. මම මේ යම් කරපු ඒ අකුසල කර්මයක් නිසා හෝ මේ ජීවිතේ කරන ලද වැරදි සලසමක් නිසා මේ වගේ කාර්යභාර කීයකට ලක් වෙලා හිටියත් මේ අපිට ලැබිලා තියෙන වටිනා කාර්යවත් ශාසනයක් ලැබිලා තියෙන වටිනා මනුෂ්‍යාත්ම භාවයක් ලැබිලා තියෙන වටිනා ක්ෂණ සම්පත්තියක් ඉතින් ඒකදී මේ අප්‍රමාදවත්ය භාවනා රාමතාවය මහාන රාමතාවය කියනවනම් මේ ලැබිච්ච මේ ක්ෂණ සම්පත්තිය ඊයති සාධකයක් මිස නැති වෙලාව කවදාකවත් උපයන්නේ. ඒ නිසා මම මේ කටයුතු කරන්න ඕනේ කියලා හැම වෙලාවෙම පහන කරන සංකල්පය ප්‍රමාදී වෙටිගත කරන නැත්නම් දෙන්නේ කරදීම. ප්‍රමාදී වෙටිගත කරන විතුනම් බාර කරන සිද්ධියක ඒ නිසා එවැනි දෙයක් සමාජයට එලි කරන්න අමාරුයි. සමාජයේ ප්‍රසිද්ධිය පාවිච්චි කරන්න අමාරුයි. ඒ නිසා භාවනා රාමකාරය ප්‍රමාද රාමකාරය එන්නත්නම් ප්‍රමාද රතිය ඇති වෙච්ච ගමන් සමාධිය කොහොම වෙන ගැතියක් නැත්නම් තමන්ගේ පොදු අවස කල්පනාවන් අතර මේ අප්‍රමාද රති කල්පනාව ආසන්න වෙන ගැතියකට එනවා. ඉතින් ඒක නිසා අද ඉන්න තරුණ ජනතාව විශාල පිටසක් මේ අප්‍රමාද රතිය කියලා තිබුණත් භාවනා රාමකාරය පැතිලා තිබුණත් සහාන රාමතාවය කියලා තිබුණත් ඊයත්න්ට තේරුම් බේරුම් කරගන්න බෑ අපි සමාජශීලී වෙලා නව අභිවෘද්ධන කල්පනා කරමින් තමන්ගේ විවිධකේ පාවා දෙනවද ඒ පාවා දෙනවාද එහෙම නැත්නම් තමන් විවිධකේ පිළිස උපදේශාව පිළිස ප්‍රමාදී පිළිස පාවිච්චි කරනවාද කියනකොට ඔබේ ජන විඥානයේ දිහා බලනකොට හරිම ආසරණයි අනාතයි ඔක ගන්න බැරි තරමට උච්චා සංකල්ප වලින් පිටු එහෙම කෙනෙකුට සම්මා සංකල්පයක් ඇති කරගෙන ඒ කවුරු මොන જાතියේ කතා කරත් මම භවනාරාමතාවය ඇති කරගන්න ඕනේ, භවනාරාමතාවය ඇති කරගන්න ඕනේ, අප්‍රමාදරාමතාවය ඇති කරගන්න ඕනේ කියලා කියනවනම් ඒක මම හිතනවා රෝගපත් කලාවක් කියලා. අන්න එවැනි සම්මාදිට්ඨි සම්මා සංකල්ප කියන මේ කාරණා දෙකේ පෙරගැස්මක් ඇතුළු ඉදිරියට ගිහිල්ලා ඒ මතින් භාවනා කරන කේදීලා භාව අප්‍රමාද භාවනාවක් නැත්නම් සතිපට්ඨාන භාවනාවක් විදිහට සතිපට්ඨා භාවනා කරන පිළිසක් ඇසුරු කරගෙන සතිපට්ඨානට අදාළ වරක් ඇසුරු කරමින් ගත කරන්න අප වෙනවා නම් ඒක පුදුමාකාර අහම්බයක් ඉතිරි ලැබෙනවා. ඒක මේ වගේ පිළිසකට වෙන කතාවක් ඉදිරිපත් කරගත්තාම ඒකින් එකපැත්තකින් මේ වෙනකොටවත් අපි ධර්මාකාරයකට මේ අප්‍රමාද රාමතාවේ අප්‍රමාද රතිය ඇති කරගෙන තියෙනවා. මේක තමයි භාවනා රාමතාවේ කියන්නේ. මේක තමයි පහානා රාමතාවේ කියන්නේ. ඒ නිසා අපි මේ ඇති කරගත්තදී සරුවච්චන් වහන්සේ ඇසුරේ ඉන්න ජේතවනාරාමයේ භික්ෂූන්ගේ පවා විවේචනයට ලක් වෙන්නේ කියලා. ඒකයි ඒකේ තියෙන හාස්‍යය. සරුවච්චන්සේ නිතර ඇසුර කරමින් සරුවච්චන්ගේ බණහන භික්ෂූන් පවා භාවනාරාමයේ ඇති භික්ෂුව අප්‍රමාද රාමයේ භික්ෂුව මේ භාවනා රාජ්‍යයේ භික්ෂුව චෝදනා කළ දවසනසේ ඉදිරිපත් කළ නඩුවස් ඉතින් අවුරුදු 2600 කියාර පස්සේ එවැනි භික්ෂුවකට අටුවෙන් විනිශ්චයකාරවරයා අගවචනාචි නොවි නිකාය මහානායක අනුරුණොත් විනිශ්චය මොනවාද සතුටු නිසා අද අසසෙන් විලා ඉන්න විශාල කර්ම පිසක් ඉන්නවා මොනම විද්‍යකින්වත් තමන්ගේ ගුරු හාමුදුරන්ගෙන්වත් අනුකම්පාවක් ලබා ගන්න බැරුව සම්මා දිට්ඨිය සහ සම්මා සංකප්පය. නිසා එක්ක පිළි වැඩ දා ගන්නවා එහෙම නැත්නම් සූර්යයාලා යනවා. ඒක පිට වේලා පශ්චාත්තාපයටපත් වෙනවා. ඊතරම් වටිනා ධර්මයක් දේශනා කළ තිබුණාට මේක වල්බැසිලා කියන කප්පේ. ඒක දිහා බලනකොට මේ වල්බැසීම අවුරුදු 2500 ඉතිහාසගත කතාවක් නෙමෙයි මේකෙන් පේනවා රාගෝත්තරස වැඩ ඉන්න කාලෙම අ ඒ මුගමාසි කිෂ ස්වාමීන් වහන්සේගෙන් දෙලිවෙන්නේ මේ භාවනා વિશે අවිෂ්ඨ વિશે ඒ නැත්නම් අප්‍රමාදී વિશે නැත්නම් අතහැරීම વિશે ගන්න තරම් පටලවිච්ච අදහසක් තියෙනවා. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ වෙනකොට යම් යම් ගැටලු කිසි කෙනෙක් මේ අපි අදපත් වෙලා තියෙන தත්ත්වය අපි මේ ලබාගෙන තියෙන මේ අංකංකෝ මේ විවේකය කාටාගිරහිතව ලැබෙන්නේ නැහැ ලකුණට ලැබෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම තෙනෙහි රාක්ෂක් මතමයි ලැබෙන්නේ. ඒ නිසා මේක ඉබේ ලැබෙන වස්තුවක් නෙවෙයි වෙන ලද්දක්මයි. ඒ පීමේදී ඒකට ලැබෙන බාධා ආත්මගත කරන්න යන්න එපා. මට අහවලා බාධා කරනවා අහවල් දෙයින් බාධා කරනවා කියලා ඒ බාධාව තමයි සංසාර කියන්නේ. බාධාව තමයි ලෝකෙ කියන්නේ. බාධාව තමයි ලෞකික විශ්ය කියලා කියන්නේ. ඒ ලෞකික විශ්යට විරුද්ධව ගමන් කරන පෙර අගති කීකට ගමන් කරන මේ වැඩේදී මේ ඉතිහාසගත වෙලා තියෙන මේ සංස්කෘති බලනකොට මනුස්සයි වෙන නරකයි පුළුවන් තරම් මේක තමයි ස්වභාවය කියලා ඉතිරි කරලා තියෙන්නේ. අන්න ඒ විදිහට ඉච්ඡා සකස් කරගෙන කප්ප සකස් කරගෙන ඉතිරි කරන ගමනේදී මේ වගේ පිටසක් එක දිලා භාවනා කරන මම නිදර්ශනයක් වශයෙන් කියන්නේ ඉඳගෙන භාවනා කරන එහෙම නැත්නම් හරියන්නේ සක්මන් භාවනා කරන එකින් එහා අවසෝම් ගැටුම් වල පුදුමාකාර සමාන්තර ගතියක් තියෙනවා මේ අපේ ජීවිතේ අපේ භාවනා ජීවිතේ අපේ ආධ්‍යාත්මික ගමනට අන්න ඒක සකස් වෙන්නේ නැත්නම් මේ දෙකෙන් භාවනා කරලා භාවනා මධ්‍යස්ථාන ඇතුළු කරලා සක්මන් කළා තමයි මේක හරියට. ඒක නිසා මේ පුද්ගලයා අසමාධි ධම්මා සංකප්ප හැදුවට පස්සේ එයා සීලයේ වශයෙන් සම්මා වාචා සම්මා කම්මන්ත දෙක පිළිබඳව සුභාකාර වගකීමක් අවශ්‍යයි. දෙකන පරියන්ති දෙකන ආනාපානෙ මතක කරන සතිය පිළිතුරනවා කියන ඒ තාමත්ම සූක්ෂම කාරණාවට පරිබාහිරව ඒකට කාටවත් සම්බන්ධතාවයක් දෙන්නේ නැති කාය වචන දෙක ඉක්මවීම හොඳට බල සම්බන්ධයක් තියෙනවා. ඊට පස්සේ අම්මා ආජීවය කියලා එකක් තියෙනවා. තමන්ගේ ජීවන කතාව, අප කරන පදකෝස්තරේ රැකියාව කවුරක්වත් හිතන්නේ නැති විදිහට මේ සතියට අප්‍රමාදයට භාවනා ජීවිතේ කරපා. ඉන්නකොට මෙතන මේ ඉදිරිපත් කරන ක්‍රමයේ බලනකොට අපි ආගම ඒ ධර්මයට මාතට ප්‍රශ්න වගේ තේමාවක් ප්‍රශ්නක් නෙවෙයි ආගම අපිට කියන්නේ ඉස්සලා සිල්වන්ත වෙලා ජීවිතකව හදාන භාවනා කරන්නේ. නැත්නම් සීල සමාධි ප්‍රඥා ඉගෙනන්නේ. නමුත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය වගේ තැන්වලට යනකොට ප්‍රඥාවට අදාළ හරි නියම ත්‍ත්‍ය. තමයි ජානහදන තන පිළිබඳ පැහැදිලි හදාර්ශනයක් ඇති කරන විතරයි මේ හදාර්ශනයට අනුව යන යහ සිතුම් පැතුම් පහළ වෙනවා. ඉවෙන් කෙනෙකුට විතරයි සිල්පට පුළුවන්. වෙන කෙනෙකුට විතරයි වාචා සම්මා වාචා සම්මා ප්‍රාකෘතික ආදන් පුළුවන් වෙන්නේ. එහෙම නැති කෙනෙක් රකින්න සීල එක විදියකට රඟපෑමක් ඒ නැත්තම් සීලපත පරාමාසයක්. මේ සීලපත පරාමාසය පටන් ගන්නකොට කිසිම දෝෂයක් නැහැ. නමුත් මේ සීලපත පරාමාසයෙන් පටන් අරගත්ත කෙනා වුණත් හරි සීලයකට වැටෙන්න සීලේ තියෙන ප්‍රයෝජනෙයි සලකලා ප්‍රයෝගීතාවයේ සලකලා සීලේ තේරුම් ගන්න සම්මාදිට්ඨි සම්මාදංක පහරිය. සම්මාදිට්ඨි සම්මාදංක පහරිය ඊට පස්සේ තමයි නැත්තම් සීලේ කියන සීල ශික්ෂාව ප්‍රඥා ශික්ෂාවේ පහළ වුණාට පස්සේ තමයි ඇයි මම සිල් දැකේ යුත්තේ ඇයි මම වචනය ඉක්මවාගත යුත්තේ ඇයි මම ක්‍රියාව ඉක්මවාගත යුත්තේ කියලා තමයි තේරෙන්නේ. ඒක නැත්නම් අපේ බුදුන්ද බයි, ධර්මයට බයි, අපේ නීති ආණ්ඩුවට බයි කරන සීලයක් අරසක. ඊට වැඩිය අප්‍රමාදයේ ගත කරන භවනාරාමතාවයේ ගත කරන ආහනාරාමතාවයේ ගත කරන කෙනාට භාවනා ජීවිතයේ ඉහළට යන්න යන්න යන්න ඒ ප්‍රඥා ශික්ෂාව හරහා සීල ශික්ෂාව වරණගෙන පටන් ගන්න හැමදා අනිත් වරණගෙනකොට ඒ කෙනා සමා ආජීවී කියන තමන්ගේ ජීවන රටාව එක සැරේ නෙවෙයි එක පහරින් නෙවෙයි එක රාත්‍රියකින් නෙවෙයි එක බණකින් නෙවෙයි වාන්තර නැවත සලකා බලනවා මම මේ ගත කරන ජීවන රටාව අර කියන අප්‍රමාදයට මොන ආකාරයෙන් උදව් කරනවද ප්‍රතිඋත්පන්න වෙනවද කියලා අන්නේ සම්බන්ධතා බලනකොට මේ ශාසනයක් කිව්වහම ඒක මා විශාල අති පැතිරීමක් යම් කිසි කෙනෙක් කරකින සම්මාදිට්ඨි සම්මාදාකප්ප ගැන කතා කරනකොට ඒව ක්‍රියාත්මක වෙන්නේ පෞද්ගලිකමයි. මම දැන් මෙතන කියන එක මානිය. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියනවා මේක ක්‍රියාත්මක වෙන්නේ ආචාර ධර්ම කියේ බාහිර සාසන. ඉතින් මේ අභ්‍යන්තර සාසනයේ කියන අසුත සම්මාදිට සම්මා සංකප්ප කියන කතාවත් බාහිර සාසනයක බලපාන අනුමා සම්බන්ධ වෙන සමාජශීලී ධර්ම වලටපත් වෙන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන දෙක සීලා පැහැදිලා එනවා කියලා කියන්නේ බොහෝමත්ම කලාතුරකින්. සමහරුවේ කය වචන දෙක සංවර කරගෙන ඉතාවත් සන්තෝෂයෙන් ජීවත් වෙන භාවනාව ගැන කතා කරන්නේ. අපි සීලන්තයි අපි දාන දෙනවා ඒ නිසා අපි වැදගත් වෙනවා ඒ නිසා ඒ මතයි කියලා. තව සමහරක් ඉන්නවා ඒ දන් දෙන්න ඕනේ දෙකකින් ඕනේ ඒක මොකක්වත් ඕනේ දෙලිම භාවනා කරපුවම හරියනවා. ඒකයි කල යුත්තේ කියලා සීල පැත්තක දාලා භාවනා කරනවා. ඉතාමත්ම කලාතුරකින් අපේ ජීවිතයේ ඇඟිලි පහ තරම්වත් මම දැකලා නැහැ. ඒ කියන ප්‍රඥාවයි පිළිගය සම්බල කරගත්තා. මට කියන්න තියෙන්නේ මෙතන මේක සම්බල වෙනකොටම නිවන් නොදැකකට නිවන තමයි. යම් තැනක මේ ප්‍රඥාව සහ සීලය දෙක අතර සමබර භාවය එනකොට පුදුම පිළිච්ච ගතියක් හිතෙනවා. පුදුම සංතෘප්තිකර ගතියක් හිතෙනවා. ඒකට කියනවා සාසන සම්පත්තිය කියලා. ඒ මනසට කිසිසේත් නිවනක් ලබන්න සාතවන්න ඕනකමකුත් නැහැ. ඒ මනස අනිවාර්යයෙන්ම පිටියෙන්නේ නැහැ නිවන කික්කුවේ. ඒ වගේම නිවන ප්‍රලෝකයේ කියලා අඩුපාඩු. බර්ඩ් තේරෙනවා යනකොට කකුල් දෙකම කැඩිලා නැහැ. අකල්දලා නැහැ. යන්න පුළුවන් කියලා. ඉතින් ඒක උපත්ී කාටක පිළිගන්නේ. උපත්ී කාටක ප්‍රඥාවයි සීලය දෙක සමබර වෙලක් නැහැ. අම්මට අපට කරලා දෙන්නත් බෑ. ඒ නිසා යම් කෙනෙක් විතරම ඒ සත්‍ය කියන සායික ධර්මයේ බොහෝ විට අපේ අත්වගතාවල් වල අප්‍රමාදී කියන වචනෙට සමාන පද වශයෙන් පෙන්නලා තියෙනවා. ඒක කවුරුත් අපි පිළිගන්නවා. නමුත් සත්‍ය කියන වචනය අභ්‍යන්තරගත චිත්තචෛතසික ධර්මයක්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් සම්මාදිට්ඨි සම්මාසංකප්ප දෙකට සත්‍ය වගේ කියලා. නමුත් අප්‍රමාදී ආචාර ධර්ම දක්වාම කියනවා. ඒක සමාජ ධර්ම දක්වාම ගෙනියන. ඒ නිසා අප්‍රමාදය ඊට වැඩිය පුළුවන් විශ්යක් ගැන කතා කරනවා. ඒ නිසා භාවනා කරන යන කෙනා මගේ ජීවිතයේ මට ඉස්සල්ලාම සත්‍ය කියන වචනය නිර්වචනය කරනකොට අප්‍රමාදයට සම්බන්ධ කරලා නෙවෙයි මම කියන්නේ. මයින්ඩ්ගේ සත්‍ය කියන තනි වචනේ එළඹ සිටි සීය. මම දැන් මෙතන කියන එක. ඉතින් ඒක බහින්ද ඒ සත්‍යයට බැහැගන්න මම තනියම නොබෙලගොනේ නැත්නම් මට හිත හිත නුදුන්නේ ඒක හේතුව තමයි මම කුසීද නිසා. මම ඒකට කීපත් ඉල්පත පහම කඩලා තවත් කඩන්න තියෙන ඉල්පත කඩන්න ඒ යාත්‍රා පරිශන කරන කරුණ වයිසෙන්ටි. නමුත් අර බීජිත් වෙන්නේ අර ඔස්ට්‍රේලියානු ආම්තුම කට්ටල කිව්වා ඒක පැත්තකට දිවිච්චාවයි. සීට පැත්තකට දිවිච්චාවයි. ඒ සත්‍ය පුරාණ විතර බලන්නේ. ඉන්නත් කඩනකොට හරි කමන්නේ සතියේ මේක මම කරන්නේ මේ වැඩේ කියලා දැනගන්න පුළුවන්. ඒක ආදී ගුරුස්තර ධර්මයක් වුණා මට තේරුම් ගන්න. මේ සීලය ගැන නොතල කාරණා ඒ කියන්නේ එච්චරපත් නොවි සත්‍ය දෙහිත දේශයක නිසා විද්‍යාජය කර ගන්නවා වගේ පොරොත්තු විද්‍යාජය කර ගන්නවා වගේ රසායනික කර ගන්න විෂය. කරගෙන කරගෙන කරගෙන යනකොට සතිය විතරක් මම කතා කරන්නේ. කරගෙන කරගෙන යනකොට පේන වගේ ඒක දිනුවට අවශ්‍ය දේ ඒකට බාධා කරන දේ පිළිබඳව හැඟීමක් සදාචාරාත්මක වගවීම සත්‍ය විසින් අනිවාර්යයෙන්ම පුද්ගලට ඒ පුද්ගලට තේරෙන්නේ නැහැ මේ සතියෙන් ඉන්න පටන් ගන්නට පස්සේ ගාන කරන හැම වචනකින්ම හැම ක්‍රියාවකින්ම හැම හිතිවිල්ලකින්ම හැම චිත්තක්ෂණයකින්ම අනාගතේ සකස් වෙනවා. ඒ නැත්නම් ඒක ආවට ගියාට විහිදුවන්න බෑ. ඒ එකම චිත්තක්ෂණයක පන්නලත් ඒකට ඒහා සමාන වටිනවා. පන්නනවා කියන එක හෝ සත්‍ය පිළිතුරක් කියන එක දෙවන්නේ එකේ වගේ කියමුකුත් නැහැ. දෙවන්නේ කොට කරලා දෙන්න දෙයක්වත් නැහැ. දෙවන්නට පාදා කරන්නත් බෑ. ඊට විදියක් ඔයාගේ කියන්නේ. සත්‍ය පිළිතුරන්ට ඔබට මම ඔබට මම සත්‍ය පිළිතුරට දෙන්නේ නැහැ කියලා බලපාන්න මොනම බලවේගයක්වත් අපි හරියට නිර්වචනය කරන සත්‍යමත් වෙන්න ඕන කිව්වොත් ඕන පවක් කරනකොට ඕන සත්‍යමත් වෙන්න. ඕන පිනක් කරනකොට සත්‍යමත් වෙන්න. ඉක්ියාට උචේකට ඇවිදෙකට ඊයකට අබවුතිකට පුළුවන්. අපිට ඒක කරගෙන කරගෙන සත්‍ය හරියට පිළිතනවා නම් ඒ වනසට ක්‍රමයි අර ඒ කියන අපේ ශාසනය සඳහන් කර තියෙන මික්ෂණ සම්පත්තිය කියලා වර්තමාන මොහොතේ මේ මොහොතක තියෙන ආධ්‍යාත්මික ගුණය තේරෙනකොට අර තේරෙන්නේ ආධ්‍යාත්මික ගුණේ ඒකාන්තයෙන්ම ආචාර ධර්මස් එක්කමයි යන්නේ. ඒකේ මේ කය වචන දෙක හික්ම ගැනීමක් අවශ්‍ය වෙනවා. මෙන්න පිටිකර ධර්මයන්ගේ සඳහන් කරලා තියෙන යම් කිසි කෙනෙක් සත්‍ය සම්පජාන්නේ කියන්නේ සිහිනුවන කියලා ප්‍රදාන කරන්නේ සිහිනුවන දෙක නැති කෙනෙක් ආව අවදාකවත් පවට පයසා පවට ලැජ්ජාව කියන හිරියතක් අපි කියන මේ දේව ධර්ම පිළිගන්න පදනමක්වත් නැහැ. අතිසම්පජඤ්ඤම් වික්‍රේ ආසත්ති සතිසම්පජඤ්ඤ විපන්නස්ස හතෝපනිසං හෝති විරෝපක්ඛං. අනි යම් කිසි කෙනෙක් සීපුත්‍ය නැත්තම් අතිසම්පජඤ්ඤ නැත්තම් ඉන්නගාව පවට බය ලැජ්ජාව ඇති වෙන්න පදනමක් නැහැ. සති සම්පජඤ්ඤම් වික්‍රේ සති සති සම්පජඤ්ඤම් වික්‍රේ සම්පයුක්තස්ස විවත්තප්ප අතෝපනිසං හෝති හිතොක්කස්ස සති සම්පජඤ්ඤම් වික්‍රේ සති සම්පජඤ්ඤම් විප්‍රයුක්තස්ස විවත්තප්ප යම් කිසි කෙනෙකුට සති සම්පජඤ්ඤේ කියනවනම් සති සම්පජඤ්ඤේ හිතෙනවනම් ඒ මනුස්සයාට බයලජ්ජා පාදිනා කියන ධර්මතාවය ධර්මතාවය සාධිත වේද සම්පජඤ්ඤස්ස සති සම්පජඤ්ඤස්ස විවත්තප්ප මෙන්න මේ ධර්මතාවය තමයි මේ පුත්‍රයාගේ අර ඇතුළත ශක්තිය එළඹ සිටීම නිසා එයින් පෙරෙන එයින් ඒක ප්‍රකාශයටපත් වෙන වචනේ සහ ක්‍රියාව සදාචාරාත්මක අකටෝ හික්මකට ලක් ධම්පිතියකට මේ පුද්ගලයා මේකට දැකලා හොඳයි කියලා මේ සතියින් ඉන්න පුද්ගලයාට ආවට කියලා කතා කරන්න බෑ සතියින් හිටපු තියට ආඩියට වැඩ කරන්න බෑ. ඒ කරන හැමදේම සත්‍යාලෝකයට දැම්මට පස්සේ ඒක මොකක්ද උගුරුමක් වෙනවා. ඉක්මීමක් වෙනවා. මේ ඉක්මීමේ පළවෙනිම අංකුරය තමයි නොපනක්ම කරන්න බයක් ඇති වෙනවා. දැකියාවක් ඇති වෙනවා. අවට පය සාධක්‍යාවක් ඇති වෙනවා. ඉතින් නමුත් මේක ඒ පුද්ගලට තේරෙන්නේ නැහැ. මේක සමාජයේට හොඳ බලපෑමක් කරන දෙයක්ද? ඒ වෙනසක් මොකක්ද? මොන විදිහින් හරි ධර්මයක් කාලාව කාටද ආදර්ශයක් කරව මේ ඇති වෙන පහළ වෙන බයලජ්ජාවක් අපි කරමින් සත්‍ය සම්පජන්‍ය දිනු කරනවා නම් සර්වසංසේ සඳහන් කරලා තියෙනවා හිලොත්ප්පම් බික වේසති හිලොත්ප්පම් බික වේ සංකයුක්තස්ස ඉන්ද්‍රිය සංවරෝ එහෙම නැත්නම් කියලා කියනවා යුක්තප්පම් බික වේ අසති හිලොත්ප්පම් බික වේ විපයුක්තස්ස අතෝපනේ සංඝෝති ඉන්ද්‍රිය සංවරෝ ආයනි බයලජ්ජාව කාගෙන කරා පිට නැත්නම් බයලජ්ජාවෙන් තොරණ ඉන්නට මොනම විදිහකවත් උතුරන්ගේ සංගරකමයක් නැහැ. ආකන ජීවනාසේ කය කියන මේ වගේ සංගරයක් එන්නේ. නම් කිසි කෙනෙකුට බයලජ්ජාව තියෙනවනම් ඒක ධර්මතාවයක් ඒ තවදුරටත් ඒක කියලා බයලජ්ජාවට ඇතුළත්. බයලජ්ජෙන් ඉන්දිය සංගරයක් ඇතුළත්. ඊට පස්සේ ඒක තව විවරක් විදිහට කියලා සඳහන් කරලා තියෙනවා ඉන්දිය සංගරම් විශ්වය සති ඉන්දිය සංගරම් ඉපියුත්ස අතෝකනිකා හොති සීලා. යම් කිසි කීර්ති සංවරයක් නැත්නම් ඉන්දිය සංගරයෙන් තොර නම් යාගේ සීලයක් පිටට පදනමක් නැහැ. ඉල්ලයිදල් කුටකට වතුර පුරවන්න වගේ සීලෙ පිටයි. යම් කිසි කෙනෙකුට ඉන්දිය සංගරය තියෙනවා නම් ඒ යුක්ත නම් එක ධර්මතාවයක් වෙනසට කියන සීලෙ. ඒකේ වේදනා ඉස්ලාම සති සම්ප්‍රදායයේ ඇතිවෙන විතරයි සීලයක් තියෙන්නේ. ආගම අපිට උගන්වන්නේ සීලයක් ඇති කෙනෙකුට විතරයි භාවනා කරන්න පුළුවන් කියලා. ඒකත් බොරු නෙවෙයි. ඒක මේ සදාචාරවාදීන් විසින් අතිරේකව උබලා පෙන්වන අලන කතාවක්. මේ ශාසනයයි සදාචාරවාදී සදාචාරවාදී කෙලිකත් කියන කියන මේකට භාවනා කරන්න පුළුවන් මේකට භාවනා කරන්න බෑ කියන්නේ ඒ භාවනා කරන බැරි කට්ටිය මරන්න ඕනේ සමාජයෙන් අයින් කරන්න ඕනේ ඒගොල්ලෝ හරියට ලකුණු දාපු කට්ටිය ඉතල සමාජය භාවනා කරන්න පුළුවන් එක ඒගොල්ලෝ මේ අධිකාරී ශක්තියක් අතර ගත්තට සර්වඥාශේ එකක් ඉල්ලන්නේ. ඒ විදිහට අධිකාරී ශක්තිය අතර ගත්තා නම් අඟුලිමාල වගේ කෙනෙකුට කවදාකවත් ඒ කඩුව පුතන විග්‍රහන පිටිපස්සේ ඇති බම්මනක් කරන යකෝ බරතර වයන් කියනකොට තේරෙන එකක් වෙන එකක් නැහැ. ඒ වෙනස දවසක් අපිලා රජයන් මම නැතා පිට යනකොට අන්දතියම තුමාට ස්වාමීන් වහන්සේ ඉඳ පහළ වෙන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් සතියෙන් පටන් ගත්තත් ඒ මනුස්සයා අන්තිමට මේ සතියට සීලයක් ආජීවයක් ආජීව කියන්නේ බඩ රසාව, බඩ ගෝත්‍ර ජීවන රැකියාව සම්බන්ධ වුණාට පස්සේ සම්පූර්ණතාවයට අපිට අප්‍රමාද කියන වචනේ අර්ථකථනය දෙන්නේ. ඒ මුදල අප්‍රමාදී කුසලයේ හැම විලාරෙම ප්‍රණීත කිරීමට ප්‍රමා වෙන්නේ නැහැ, නොප්‍රණීත නොකිරීමට ප්‍රමා වෙනවා. මේ විදිහට කලියට කියන තමා නොවි තමන් වශයෙන් සායුතුකම් වාසය. ඒ වගේම නොකලිත නොකිරීමට තමා නොවි ගත කරන මනුෂයාට අප්‍රමාද රත නැත්නම් අප්‍රමාද රත ඊගත කරන පුදුලයි කියලා කියනවා. නිකම වාසි වුණත්, රාම වාසි වුණත්, නගර වාසි වුණත්, රාජධානී හිටියත්, ස්වාමසුත් එක්ක හිටියත් නැත. ඒ මනුෂයා කතාවක් පිළිගන්නේ නැහැ කියලා. අබබෝපරියාණයට අත්විඳින්න බෑ. මොකද හැම වෙලාවෙම ජීවුන වෙන තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි කතා කරන කිසි මන්දන උදාකාර වගේ චෛත්‍යක්‍යාවලදී විවිධ සමාජ තත්ත්වලින් අපැත්තු. යැත්තට උගදෙනකොට තියෙන ප්‍රශ්න තමයි අපිට පූර්ණ කාලීනව මේක කරන්න බෑ. නැත්නම් සියලු සියක් සියලු සම්පන්න ආජීවය සම්පන්න කරගන්න යන්න බෑ. මගන්ට හැමදාම සරත්නොට චේතවනාරාමෙට ඉඳත් බෑ. ඒකට හැමදාම පන්සලේ ආරණ ඉන්නත් බෑ. ඉතින් මේ වෙනකොට අපිට මේ ලැබිලා තියෙන කාලකන්ණි මුස්පේන්තු තත්ත්වයත් නැත්නම් අපට මෙවැනි තත්ත්වයක් අපිට තියෙන්නේ ඊට වඩා බලාපොරොත්තු කියන්න පුළුවන් කියලා බැලුවොත් අපිට පස්සේ පස්සේ පස්සේ පස්සේ ගිහිල්ලා මේ සතියට වග වෙනවා නම් අප්‍රමාදයට වග වෙනවා නම් ඒ පුදුරට අතරමඟ තියෙන සියලුම සම්ප්‍රදාන කූල බාධා පිටගෙන මැඩගෙන ඉදිරියට යනවා විතරක් නෙවෙයි ඒ වගේ මුත්‍තිනේ වලහලන්න බාධා කරන්න මොනම බලවේගයක්වත් එනකෝ නොපෙන්නේ නැති බවයි දරුවන්සේ සඳහන්. ඒ නිසා මේ පිළිසෙට කාරණා දෙකක් මේ කරගෙන කතාව අනුව ඉස්මතු කරලා දෙන්න මට සිද්ධ වෙනවා. නැත්නම් මොකක්ද මේ සත්‍ය කියන්නේ මොකක්ද මේ අප්‍රමාදී කියලා කියන්නේ. මේ පිළිදෙන් කීප දෙනෙක් හෝ වැඩි පිරිසක් එක අහලා ඇති. ඒ අලුත් තත්ත්ව දිහා බලලා මම කැමැති ඒ ඒ පළවෙනි එක ප්‍රකාශ කරන්න මට තේරෙනවා. ආධුනික ඉතිපැත්තෙන් බලනකොට මම ඉල්ලා හිටිනවා මේ මම ඉසල විස්තර වශයෙන් දෙකක් කරලා පෙන්නනකොට සතිය සහ අප්‍රමාදයේ සමානාර්ථයෙන් දාලා මේ වෙලාවට ගන්න. මොන සත්‍යයක කාම තාක්ෂණික පාරිභාෂික ශක්තිය අප්‍රමාදික කියන්නේ ජන විභාගය කියන වචනයක් ඒ නිසා දෙක එකතු කරපුවාම මට ඉතර කරපීම පහසු නිසා මම මේ ඉල්ලන්නේ ඒක වැරද්දකුත් නෙමෙයි අටුවාපාව පිළිගන්නව අප්‍රමාදික කියන්නේ සත්‍යය ඒ මොකද සත්‍ය සමානයි අප්‍රමාදේ කියලා ගත්තාම මට අප්‍රමාදේ විතර කියන්නේ ඉබේම සත්‍ය විතර උනා වෙනවා මේ අප්‍රමාදේ කියන වචනයක් මම මේ කිව්වට ජන විඥානයේ කියන පාරිභාෂික සත්‍යයක් කියලා ඇත්තටම අප්‍රමාදී නෙමෙයි ධන විවරය කියන්නේ මේ ප්‍රමාදය කියන වචනය ධන විවරය. වචනේ විතරක් නෙවෙයි වැඩ ක්‍රියාවලිය ප්‍රමාදය කියන එක තමයි අද සමාජයේ. ඉංගලයා මොන වැඩක් කරන්න කියත් විනාඩි 30ක් තමයි කියන එක අපේ ජාතියටම තියෙන විකාර. මොන මකුල කරන්න කියත් කවදාකවත් විලාට වැඩ කරන්නේ හැබැයි මම ඔය ඇවිදින්න පටන් ගත්තට පස්සේ පේනවා මේ පාහර සුද්ධ ඊට වැඩි කටයි. මේ තරම්වත් වෙලාවට වැඩ කරන්න අපිට ටොප් එකක් හැබැයි මේකින් අපිට ගහන්න හැදුවට ඔය කාටත් අප්‍රමාදී හරි වෙලාවට වැඩ කිරීම ගන්න පුළුවන් 2006 ඉඳන් ඉස්සලා මුළු ගන්නවා ඒ තමයි ඉස්සරහම කාලසටහනකට වැඩ කරලා ඒ කාලසටහන සාධාරණට කරේ. කවුරු හරි මේ ලෝකේ ජීුණේලා තියෙනවා නම් සමාජික වශයෙන් හෝ ආධ්‍යාත්මික වශයෙන් උන්වහන්සේ කියපු ක්‍රමය තමයි. එතන සුද්ධ මේ වැඩේ කරගෙන ගියාට අපිට ඉදි කරාට මේකේ ප්‍රධාන ඉන්දගම් අයිතිවාදී කොහොමද කියන්නේ අපිට. ප්‍රවෘත්තිය කියන මනුස්සයා. නමුත් අපි වුණත් මේ ප්‍රමාදය ඒක බොහොම ප්‍රසිද්ධයි. නිකන් නිදාසට කියනවා නිදර්ශනයේ කියනවා නැත්නම් පිළිවෙලට කියනවා අපේ ශ්‍රී ලංකාවට දාලා තියෙන ෆ්ලයිට් නම්බර් දාලා තියෙන UL ෆ්ලයිට්ස් කියලා. UL කියන්නේ usually late. ඕන හෙටුන් එකක් පැටවුවොත් එන්නේ යූ එස් ලයිට් වල තමයි අපට යන්නේ. ඒක යූ ෂෙඩියු. ඒකකින් විකෘතාලල්ල. අපහාගේ කොටනක් කියන දෙයක්. ඉතින් මම මේක මතක කරන්නේ අපේ ප්‍රමාදී කියන එක අපි කොච්චරක් අපේ දිනලා පිටගත කරනවා. ඒක ඒක බලපානවා සම්මුති ප්‍රමාදයේ. නමුත් මේ ප්‍රමාදය මම ඊට කලින් උත්සාහ කරා වගේ අප්‍රමාද වෙලා තියෙන්නේ මේ ප්‍රමාදේ නැහැ. හරියට වෙලාවට වැඩ කරනවා කියන අදහස. නමුත් ඊට වැඩිය ඒකේ ආධ්‍යාත්මික පැත්ත පෙන්වන්න පුළුවන්. එනසම් ආගමන කුල පැත්ත පෙන්වන්න පුළුවන්. සර්වඥාන්සේ පෙන්වන පැත්ත පෙන්වන්න පුළුවන්. මේ අප්‍රමාදය කලයුත් කිරීමට අප්‍රමාද වීම සහ නොකලයුත් නොකිරීමට අප්‍රමාද. දැන් ප්‍රමාදේ විස්තර කරන්න පුළුවන් කලයුත් කරන එකට ප්‍රමාද වෙනවා. ඔකේ නොකලයුත් නොකිරීමට ප්‍රමාද වෙනවා. අපිට මේ විස්තර කරලා දෙන්න පුළුවන් මේ කළ යුක්ත කිරීමකට කරන ප්‍රමාදය අප්‍රමාදේ තමයි. ඒක ඕන වෙලාවක පරිදිම කියනවා. නමුත් ඒ බණේ ගැඹුර තියෙන්නේ කොතනද? නැත්නම් අලුත් දෙයක්ද? අපි කොච්චර දුරට නොකළ යුක්ත නොකිරීම විශේෂයෙන් ප්‍රමාදය අප්‍රමාදේ දන්නවා. ලේත කිරීමට අප්‍රමාදේ කියන එක හරහා නොකළ යුතු නොකිරීමට තියෙන අප්‍රමාදය අපේ සාමාන්‍ය ජනී ජන විඥානයේ පවතින ආගම් අතර සාස්වත දීකේ තියෙන හැම ආගමකම වගේ ඉතිං බව කියලා දෙකක් තියෙනවා. ඒක තිය හැම ආගමක්ම කොන්දරන්න උදව් උදව් නෝන්දු කරනවා. නමුත් බුදුහන්වෝ කියලා තියෙන්නේ කවුරු කිරීමේ ඉස්සලා කරලා ඉන්නේ ඊට පස්සේ පින් කරන්නේ. කවුරු කිරීමයි ප්‍රධානම දේ කියලා අප්‍රමාදයේ ක්‍රියාත්මක වෙන්නේ නොකමේතු නොකනක් කරන කීම කියලා කියන දත් අපිට අර ප්‍රයුක්ත කිරීමට අප්‍රමාදයේ හරහා තමයි නොකලේතු කියන පිටලා දෙන්න වෙලා තියෙන්නේ මොකද අපි මේක එළියෙන් හිටගෙන තියෙන අපිට උගන්ලා තියෙන පුතාව. අපි රැක්කේ හරි කැමති පින්කම් කරන්නේ. දැන් මොනස් ලැහැති කිව්වොත් එහෙනම් අපි ගහලා ලක්ෂයේ පිටපල් පින්කම ඒ වෙනතන 80 බය පහම් පින්කම ඌ පෙළ ගැහිලා ඒ කෙලවරක්. නමුත් කාටාර ජීවිතයේ අනුගාමී දවසට විනාඩි 10ක් 15ක් වෙන් කරලා ඒ විනාඩි 10 පහේ පවුණු කරින් අධිෂ්ඨාන කරන්න කියන්නේ. පින්කම් කරන්න වෙලාවක් තියෙනවා කියලා සල්ලිප්පේ දානකල සංවිධානයක් කරලා පෙළ ගැහිලා රොද බැඳිලා ඔච්චර දේ දුරන්න පෙළ බැන මේ පිළිසෙට ඉවත් එක විනාඩි පහක් කවුනකර ඔළුව අතපය අකුලගෙන එක දෙන්න වාගේලා හිටපන් කියලා මොන්න තරම් නිදහස පාරක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි විතර චෝදනක් කරනවා මේ පින්කම් කිරීම අනුන්ට කරන උදව්වක් කියලා. අවක නොකර දෙකින සම්මිතර ආත්මාර්ථකාම කරලා. ඒක නිවල යම් කිසි කෙනෙක් ඒ වගේ හිතුවා එමකට කොනහනවා විරුද්ධව කතා කරනවා මේ හැමදාම පිළිවිදපා. නික වාසී තිස්ස ස්වාමීන් වහන්සේ අසත්පුරුෂ මහදානට සම්බන්ධයි. අනේ සමාජයේ පළවෙනි විශාල දානයට සම්බන්ධ වෙන්නේ මොන බේවකට ආවෙන එයා ගමත් ලැබෙන එන්න බල දානයක් කාලා. ඇත්ත කරන විවේක කියලා. මෙතන කිව්වේ මොකක්ද කතාව? සුමේ නෑදෑයෙක් කිව්වෝ නිසා විතර ලස්සන වැඩ යන සරත් තුන ජීතුනාරාමයේ ඉන්නේ නෑ. සමාජයේ වැඩිලා ඥාති සංභාව කරලා ඉන්නට. ඒකත් කතා කරන සානකමක දවසේ කණ්ඩ හම්බ වෙන්නේ. ලැබෙන යම්බතකින් කරලා මම මගේ විවිධය සකස් කරගන්නවා. ඒක හොන්දට මතක තියාගන්න මේ අප්‍රමාදී ක්‍රියාත්මක කරන පටන් ගන්නකොටම සබ්බ පාපස්සා කරන කියන්නේ පවනෝ කිරීම පටන් ගන්නකොටම වීමක් පෙන්වන්න හදන ජන විඥානය හරහා අප ප්‍රතික්‍රියාවක් ගැටුමක් ඇති වෙන විතරක් මේ අපේ අභ්‍යන්තරගත සංකල්පනාවක ඉතුරු පැතුම් වල සංකප්පේ උතුමාකාර ප්‍රතිසුඛක් පටන් උතුමාකාර ඇවිසිල්ල පටන් ගන්නවා අපේ සංකල්පනාව කොහොමඩක්වත් කැමති නෑ අවුනකර සිටීම වඩා හොඳයි ඉන්කිරීමට වඩා නමුත් අපි දවසට අප්‍රමාදේ වර්ණ ගන්න හදනකොට අප්‍රමාදිකේ තේරුම් ගන්න හදනකොට හැදිලියම තේරුම් ගන්න වෙනවා. ඒක අනල කක්ක කරගෙන හොදන එක නෙවෙයි දක්ෂකම. අනන්නේ කක්ක කරන්නේ නැතුව ඉන්න එකයි දක්ෂකම. වෙන විදිහට කියන්න පුළුවන් වෙදකමට වැඩි හෙදකම හොඳයි. ආතම පෙන්වන්න දන්නේ ලෙඩ වුණාට පස්සේ වෙදකම් කරන එක තමයි වටිනාදී. ඇත්ත තමයි. ලෙඩ වුණාට පස්සේ වෙදකම් කරන්නව නමුත් උකුණුවරුව තරම්වත් බොලයක් කියන එක කියනවනම් ඒක නොවීම කිව්වොත් මත්තකල නොදී පිසකට හේතු මේ ආකල්ප සම්පත්තිය තමයි හේතකම කියන්නේ. හේතකමකින් තොර මොන જાතිකට කන්කරුවා මොන જાති විෂබීජනාශනය කරා මොන જાති දොස්තරවරු වැඩ ගන්න හිටියා ඒ මනසයාර කවදාකවත් කරතොත් මේ හිතෙත් එච්චරයි. හිතේ අප්‍රමාණ කෙලෙසන සමාජශීලී වීම සපාටක වීම සම්භාෂණ වලට යෑම එහෙම නැත්නම් මේ නගරවල ජීවත් වීම මේක කරන ගමන් මොන જાතියේ අකුලගත්තත් මොන જાතියේ රෙදිනන්දර දුන්නත් මොන જાතියට මේක ඩ්‍රයිවිං කරත් සුද්ධ කර කර හොදෝ තමයි දාන්නේ. ඉතින් ආජීවය හදාගන්න වෙනවා ආකල්ප හදාගන්න වෙනවා අපේ පෙර කළ අකුසල කර්මයක් නිසා අපිට මේ වාගේ සබාධීදී වෙන්න උනා අපිට මේකේ සබාධීදී වෙන්න උනා අපිට මේ වාගේ සම්භාෂණ වලට යන්න උනා. අනේ මට එනවා උයි. මම මේ ජීවිතේ මට ඕන විදිහට විවේක ඉන්න දේවා කියලා රස කරකට පිණිති විවේකී කල්පනා කරනවා. කවුරුකර සිටීම කල්පනා කරනවා නම් එයාට අප්‍රමාද රත. එතන භාවනා රාමෝ හෝති භාවනා රතු. පහානා රාමෝ හෝති පහාන රතු කියලා. මේ ගතිය දෘෂ්ටියක් වශයෙන් දැක්මක් වශයෙන් පහළ වෙනවා. ඒක අනිවාර්යයෙන්ම සමාජශීලී නගරවාසී ඇත්තන් අතර බලනකොට නෝන්ජල්කමක් විදිහට පෙනේ. ව්‍යාජගතයක් විදිහට පෙනේ. සමාජශීලී නොවන ගතියක් විදිහට පෙනේ. පිටිපස්සට යන ගතියක් විදිහට පෙනේ. ඒක තමයි එදත් සම්භාවතර වාසී සංඥාවන්තර කට කතා පාතුන මේ අනුකූල භාවයට කැදෙන්නේ. සතුටුවන්ගේ මොකද නැන්නේ මේ කල් කතා කරලා මොකද මේ මේ කරන්නේ? මෙච්චර ලස්සන සිතන කියන එකටවත් දෙන්නේ ඔය කල්ලේට නෑ ඇත්තට ඉන්නේ කියලා. තරාම්රු ආවතරයි ස්වාමීන් වහන්සේ මට මේ නම් මේකයි කියලා කියනවා. මම මට මේ දෙකක් එකට නෙවෙයි ඕන කරන්නේ. මට මේ විදිහට අවශ්‍ය කරනවා. මට ඕනෙලා තියෙන්නේ මේ විස්වාමයේ. මට ඕන දෙන්නේ බුදු කලාපාව. ඉතින් ඒ නිසා ඉතින් මම කියන්නේ මේකයි කියලා ඒ හඳුනන රටයි බුදු හඳු කොයි පැත්තට තීන්දුව ගන්නද කියලා වගේ. ඒතර බුදු ඥානති කියනවා මමත් පෙර ආත්මවල මගේ පොතිසත්ත්ව කාලේ මම මෙන්න මේ විදිහට ඒ ඒ එක ගහේ කොළ ටික ගංගේ වතුර බීවත් මම පුදුආකාරයක් දැක්කේ. ඒ වාදසෙදී මමගේ මමගේ කෙනෙකුට උඹගේ ශිෂ්‍යෙක් නම්වා. උඹගේ ශිෂ්‍යෙක් මගේ නරන්ති හත්ආදර්ශය තමයි කියලා අර හාමුදුරන්ට රටට දාගන්න විදිහේ පිටත ගහ ගන්න විදිහ කතාවක් කරපුවාම අර කට කතා පතුරු හෝ කට කතාවට නඩු ඇදලා ගත්ත හාමුදුරුන්ට ඉඳ වෙන්නේ නැතුව දැනගන්න පුළුවන්. මේකදී මේ ජීවන රටාව අපි මේ වඩන සත්‍ය වගේ මම දැන් මතන ඉන්නා වගේම තාමත් ප්‍රවේශන මුඛ යන්න ඕනේ පිළිසෙට කෙනෙහෙ නැති. පිළිසෙට ඉඳි වෙන්නේ නැති. ඒකදී ඔය ආදිවාසී සූත්‍ර දේශනාවේදී චත්තාරෝ මේ වික්කවේ ආදිවාසී සංඥා රත්ඥා වන්තඥා පුරාණා සංකීර්ණා සංකීර්ණ කෝපා සංකීර්ණ සංකීර්ණන්ති අපතිකුත්තේ සමනේ කාක්මනේ විඤ්ඤේ කියලා සම්පූර්ණ ආර්යවංශ ප්‍රතිපදාව ලක්ෂපඨාන වගේ පද නමයකින් බුදුහාමුදුරුවෝ අගය කරනවා. අගය කළා ලස්සනට පොඩි කොට කියලා දෙනවා වගේ ආර්යවංශ ප්‍රතිපදාව හැටියට කෙනෙක් කොහොමද Tamange අඳුම කෙරේ පිළිගන්නේ? කොහොමද කෙනෙක් ආහාරයේ විශේෂ පිළිගන්නේ? කොහොමද කෙනෙක් කෙවල් කඩන් කියන්නේ? පිටක් හදනකොට, යක් හදනකොට පිටිලි ගේනාසනයක් හදනකොට. පිටුවක් නම් සීවකේ කොහොමද පිටක් හොයන්නේ? ඉන්නපස්සේ කෙටි කොහොමද පිටක් හොයන්නේ? සීනාසනෙ කෙරේ පිටක් හොයන්නේ කියලා. අද පුතුආතරම් සතුටෝ හොති ඉතරීතර ජීවරේ. සතුටෝ හොති ඉතරීතර කිල්ලපාටි. සතුටෝ හොති ඉතරීතර සීනාසනෙ කියලා. ලදයන් සීවකෙන් සතුට වෙනවා. ලදයන් පිටපාටිකින් සතුට වෙනවා. ලදයන් සීනාසනෙකින් සතුට වෙනවා. භාවනා ජීවිතයේ අප්‍රමාද ජීවිතයේ පහන ප්‍රහාණ කරන ජීවිතේ ප්‍රධාන ලක්ෂණ වශයෙන් පෙන්නලා දෙලා තියෙන්නේ සතියන් දෙකින් සත්‍ය වෙනවා කියන්නේ. භික්ෂුකට වෙන කරන්න දෙයක් නැහැ නේ. ආන්නේ කොහොමඩක්වත් කවුරුත් සම්බලා දෙන බතක් තමයි කවුරුත් මහා දෙන දිනුරක් තමයි කවුරුත් දෙන තීනකයක් තමයි. ඊයේ විතර ආයෙම නෙවෙයි අපිට හම්බ කරගන්න නිසා අපි කොයි යන්න බැන්දා කමන්නේ. අනේ හත්ති කියන ඇතුන් අතර කවටන්නේ විදි වහ ගන්න පුළුවන් ඇතුමක ඇතුන් රෝදිනේ. නම සම්පු කරලා ඇතුන් හදලා ඉවරලා ඒකෙන් අනුත කාම දනවනවා නම් ඒකද ආත්ම කීයක් වන්දිත වඩ වේද විශ්වාසයක් ඇති. ඒ වගේම අපි කන කැමෙති මේ ජීවිතාවෘත්තිය රැක ගන්න, පණ රැක ගන්න, භ්‍රමචර්යය රැක ගන්න කනවා මිස එන්න වචනෙන් කියනවා ජීවත් වෙනකොට කනවා මිස කණ්ඩ ජීවත් වෙන්නේ නැති වෙන තරමට යෝගව ප්‍රමාණ ගත්තේ නැත්නම් තරබාරුකම නිසා මරකට ඉස්සර වෙනවා. රුධිර පීඩන නිසා මරකට ඉස්සර වෙනවා. අපුන් කක්කු නිසා මරකට ඉස්සර වෙනවා. ඒ වගේම සිංහවල සරවල් කියලා සිකුහාම ඒ වාවති අවැසි පාසුලන් වතුරුන් ගෙන්ගෙන් විට පිස මේ රත්නපකාර පරකාශ පිච්ච මේවල් හදන දේවල් ඒකයි අපි ටිකක් අධ්‍යුපති පදාවට අර පිළිමැස්මට යනවනම් ඔය ඇඳුමක් ආහාරයත් ඒවල් පිළිබඳවත් අන්තිම ප්‍රතිපද දෙන්නේ නැතුව මොනම කාලයකම තමයි පැයක් දෙකක් තමයි විවිධී භාවනා පිළිසකට කරගන්න ආසයි. අම්බ වෙන්න නම් මේක පිළිබඳව මතින් ප්‍රකාශයක්. ඒකේ බොහොම දිග කතාවක් පරිවංශ ප්‍රතිපදාව. ඒ විදිහට ලදයන් දීකේ සතුට වීම. ත්‍රිවිධ ජීව සම්පූර්ණිය. ඒක දක්න්නේ ඒකේ සමාජයට බාධා නොවෙන්න ප්‍රශ්නයක් ඇති නොවීම පිළිද ඉදිරිතර ජීවන සම්පූර්ණ්‍යාච වන්නවා. අධ්‍යයන් ජීවිතේ සතුට වෙනවා. අධ්‍යයන් ඇතුළේ සතුට ඇතුළේ සතුටක් රැකෙන්නේ. අධ්‍යයන් ඇතුළේ සතුට වීමේ ගුණ කතා කරන්නේ. ඒකත් තමයි දරුවන්ට සමනක් ආදර්ශයක් කියලා මෙන්න මේකට අඳුමදීදි මෙන්න මේ බල කරපල්ලා ඒ වගේම ආහාරය ගැන කතා කරනකොට සමනොත් මැද ප්‍රතිපදාව විතර ආහාර වළඳලා ඒ තමයි පොළ බාලක වඩාත්මක් කියලා දෙනවා. එනසන් ගියක් හදනකොටත් මේක මේ ප්‍රෝදීනේ සලකලා වැඩි කරලා ඒකට කියලා දෙනවා නම් අමං කරනවා විතරක් නෙවෙයි ඒක දිගින් પરම්පරාවට ආයත. ඒකද නොලදයන් අනුමක් ඕකියක් ආහාරයක් ඕකියක් ලැබුණොත් ඒක පිළිබඳව ඒක සීීමත යටකම් පරිසකම් ෂටකම් කරන්න දෙන්න. වංචනික වැඩ කරන්න යන්න. ඒක තමයි මනාපද අඳුමක් හදනොත් ආහාරයක් කරන දෙයක් කරන පාවිච්චි කරන්න කියන පුළුවන් තරම් මේ Tamange විවිධකේ පාගරින් පිට බඩ භාවනා කිරීම පිළිස වගේ එහෙම නැතුව අනුභව දක්වන්න යන්න මේ වගේම කායික වෙන ඉතිරිතර ජීව සංසුක්තිය ජීවත් දුක්ඛන් වේදිනෝ කරම් වම්පේ ඒ යම් අන්තිමකින් සංසුක්තිය සංසුක්තිය සම්පත්‍ති කරගත්තට ආවනම් කවදාකවත් ඒක නිසා මම නම් මැදින් ප්‍රතිපදාවේ කියලා යන්නම් සයනන්දුකින් බේරෙන්න පුරුදුනා මම යන්නම් මැදින් ප්‍රතිපදාවට කියලා සාමාන්‍ය ආරක ජපක පුරුදුනා මම යන්නම් මගේ දුවදරුණත් එක සාමාන්‍ය ජීකින් පුරුදුනේ උන්ට අල්ලපු දෙයක් නෑ එහෙම නෑ අල්ලපු දෙයක් කට්ටිය පොඩුවට මේ පොකුඩක් අපිට ඇඟිලි තරමට ඉතු වෙන තුට එහෙන් දානවා කියේ තමන් උදස්කේ අනුභාග්‍යයේ ඒ ගුණ ධර්මයේ මතින්වත් කියලා සුදු ගන්න එපා ආයතන විතර විතර දැක්කේ සංතුෂ්තිය නේවත් දුක්ඛං සේති නොපරම. සෝහිතත් දක්කෝ අනලසෝ සංකජානෝ පටිච්චතෝ අයමුච්චති වික්කවේ වික්කු පෝරාණියක් කණි අරිවංශෝ සුතෝ. මේ විදිහට ඒ ගුණ ධර්මය තමයි පිළිවගෙන ගුණ ධර්මය තුන ප්‍රකාශ කරමින් ගත කරන්නේ ඒ ගුණ ධර්මයෙන් නැති මනුෂ්‍යය පහත් කළ කලකන්නත් එපා. ඒ ගුණ ධර්මයේ උත්කෘෂ්ඨයෙන් සලකන තමන් උසස් කළ සලකන්නත් එපා. එහිලා සත්‍යමත් වේ. එහිලා සංකජඤ්ඤ වෙනවා. සී බුද්ධි දෙකම යොදවන්න හැම මොහොතේම ළඟ වාසය කරන්න කිව්වහම මේක ගොඩක් ගැළපෙනවා මේ අප්‍රමාද රති කියනකට. ඊට පස්සේ මේ ජීවර පිටපාත තේනාසන ආර්ය වංශය නැත්නම් ඉතරීතර ජීවර ආර්ය වංශය ඉතරීතර තේනාසන මහාර්ය වංශය ඉතරීතර පින්නර පිටපාත මහාර්ය වංශය දේශනා කළා. ඉතින් යනන්සි හතරවෙනි එක භවනාරාණ ආර්ය වංශය භාවනාරාමෝ හෝති භාවනාරතෝ භාවනාරාමෝ හෝති භාවනරතෝ භාවනාරාමතාය භාවනාරත්‍ය භාවනාරාමතාය භාවනරත්‍ය නිවත්තුක්ඛං හේතිනෝ පරං වප්පේති සෝහිතස්ස දක්ඛෝ අනලසෝ සම්පජානෝ පටිච්චතෝ අයං උච්චති වික්ඛවේ වික්ඛු කෝරාණි අක්ඛණ්ඩි ආදීවන්ති සුතෝ දැන් මේක දෙලා ඉන්න පිළිස් සංගමිකෝ කාකරි දීවිකෝ භාවනාරාමෝ හෝති යකන්න භාවනා පිළිබඳව මනාපයක් පාලනය භාවනා රතු භාවනා පිළිබඳව කැමැත්තක් පහළ පහනාරාමෝ පහන රතු ප්‍රදන් දීම පිළිබඳව අතහැරීම පිළිබඳව රාමතාවයක් පස්සක් පහළ ඉයත්තන්ද මේ භාවනා රාමතාවයේ භාවනා රත්ය පහනා රාමතාවයේ පහන රත්ය මේවා මේ කාටය සදාකද අප්‍රමාද රත්ය මේකේ ජීවුම සඳහා ප්‍රමාදී බය දකින පැත්තෙන් මේ තමන්ගේ මේ භාවනාරාමතාවයේ මතින් හෝ තමන් උසස් කරන අනුන් පහත් කළ සලකන්න ඕනේ. මම හිතනවා මේක අරණ්‍ය වාසී වන භාවනා කරන සංඝවහන්සේලාට වඩා මේ භාවනා කරන ගිහියන් වැඩිශේ නිතර කල්පනා කරලා මොකද්ද තමයි ශක්ති ප්‍රමාණින් අප්‍රමාද රතිය ඇති කරන්නේ. ශක්ති ප්‍රමාණින් භාවනා රතිය ඇති කරනවා. ශක්ති ප්‍රමාණින් පහන රතිය ඇති කරනවා. කවදාකවත් එහෙමකි. මම භාවනා කරනවා මම දන් දෙනවා මම අප්‍රාවාද වෙනවා කියලා කාටවත් ඉඟි කරන්න ඕ. අවුරුදු පහත් කළ සලකන්න ඕ. මම කුසස් කළ සලකන්න කියතන තමයි ওই භාවනා ජීවිතේ අවුල් පාසල. තමන යාගන්න බැහැ. අනුන්ගේ සංකරච්චලින් දුක. සංකතල ගැටි. ඒ මොකද මේක පෙන්වන්න හද. මේක කියා ගන්න හද. ඒක ලෙවල් භාවනා නොකරම පාස් කරන්න හද. එකම බවුනේ ස්වාපුරුෂ භාවනා කරනවා යා ඉස්තිරියාව පහත් කරනවා. එච්චර කිව්වත් අහන්නේ නම් වගේ නෙවෙයි. මේ මේ දාන්න පිටලි තින්නේ මට භාවනා කරන්න. ඉස්තිරියාව භාවනා කරනකොට පුරුෂය පහත් කරනවා. හැමදාම උයාගත්ත පැත කන්න නෑ, එලාගත්ත පැත ලොකු කියන්නේ නෑ මේ සාසනයක් කියලා. මේ සාසනයක් කියලා. ඉතනට සබොත්නාසේ එහෙම දෙයකටයි මේ සාසනය දෙන්නේ කියලා. නැත්නම් පැහැදිලිවම කියලා කියනවා උදාන මේ භාවනා රාමතාව නිසාවක් භාවනා රාමතාව නිසා අක්‍රමාද රති නිසාවක් අදාක තරම් සස්කල බලකට. අදාක තරම් පහස්කල බලකට මෙන්න මේ විදිහට මේ ඒ ගුණය දාගෙන භාජනයේ ගුණයට හා සමාන. චින්න තෙල් දානවනම් දාන්න කියලා රත්තරන් භාජන. ධාතුන් වහන්සේලා දැම්පත් කරනවා දැම්පත් කරන කියලා කියන කෙනේ තරලුක. ඒක නැතුව සිංහ රත්තරන් භාජනෙට හරක් තෙල් දාන්න එපයි කියලා කියන රත්තරන් මච්ච කච්චල් දානවා. මේ දෙක කලප ගන්න බැහැ. ගුණයක් තමයි වටිනාතරේ ගුණේ වසාගෙන ජීවත් වෙන්න ගන්න නැත්නම් ඒ මිනිස්යා අර කතාවට කියනවා මම ගුණවත් වෙන්න වෙන්න මට මාර බලවේග වෙනවා. ඉස්සර වගේ නෙවෙයි මම දැන් මම භාවනාට යනකොට සම්මුඛ යනකොට හරියට මාර බලවේග වැඩි, බාධාවල් වැඩි, ඊර්ෂ්‍යා කෝප වැඩි, ලෙඩ රෝග වැඩි කියලා ආහිත මාරයාගේ කුණු බාල්දියට දාන්න හදනවා බේරෙනවා. සර්වඥාන්සේ මාර මස්සිනාට ගන්න දෙනවා කියලා කියන්නේ ඒ ಗುಣ වඩනකොට ගුණේ පින්නට යනවා. ඉතින් වසාගෙන ජීවත් වෙන්නේ. මේ ජීවත් වෙනකොට අර නුගුනේ කියන ගැටේ දෙස්තියයි කියන එක නුගුනේ කියන්නේ. ඉතින් අපි ප්‍රජාතන්ත්‍ර සමාජයේ තන්දිතුනෝ නුගුනේ ඇත්ත වැඩි හින්දා ඒක දිනවා. ඒතර දිනුම් බාර දෙන්නයි තියෙන්නේ. ලබා දෙන්න මොකද්ද කරන්නේ? තමන්ගේ දානයක් වෙන බවක්, සියයක් රකින්න බවක්, භාවනා කරන බවක් අඟවන්න යන්න එපා. මම ඉස්සරහට වචනයට වගේ කිව්වා මේක ඇත්තටම ගියන් අතර ඉන්නකොට වැදගත් ගුණයක් කියලා දීක්ෂණතාවත් ඉස්සරම තමයි. ඉති සමාජයේ දී සමාජයේ වගේම තමයි වණ භාවනා කරන පැත්තකට වෙන જાතිය තියෙන කියලා ධර්ම ගන්න. අනිත් සියලුම එක්ක දේශපාලනයේ දීලා එහෙම නැත්නම් ඔය මේ උත්සවවලට පින්කම් වලට ඉදිරියට ගත කරන නැත්නම් අර බණ භාවනා කරන විශ්ව වෙන්නේ මේ ඈත තුනක් වත්. නිසා එයත් අඬ කරන භාවනා කරන අයට බාධා වෙන්නේ කටුක මිනිස්සුන්වත් මුස්ලිම් මිනිස්සුන්වත් නෙවෙයි කරන භාවනා නොකරන අනිත් පොදු ජනතාවගේ තමයි. ඒකවත් අවශ්‍ය ගන්න තුයංගනන් තමන් ප්‍රමාදයට වැටෙනවයි කියලා මෙතන සඳහන් කරන්නේ තමන්ගේ මේ අප්‍රමාද ගුණය හොවා දක්වන්නේ කියන්නේ ඒකත් ප්‍රමාදයක් කියලා. ඒ නිසා අප්‍රමාද ගුණය වඩන ගමන් මොනම හේතුවක් නිසාවත් අඩුම ගන්න මන්ට චෝදනා කරන භික්ෂුවකට හෝ භාවනා නොකරමින් කටකතාපතුන දෙනෙකුටවත් වෛර කරන්න නෑ. ඒකවත් බාධා කරගන්න ඒක ඉවැනි සම්භාෂයක් දෘෂ්ටියක් සංකල්පයක් භාවනා කරන කෙනාට කියනවා නම් විධානත්ව දෙබ්බේ බලපානවා පරියන්ක භාවනාවට අපි හිතමු පරියන්කට ගිහිලා උදේ දීපු ප්‍රතිශක්තිය ඉඳගෙන භාවනා කරන්න උත්සාහ කරනවා තමන්ගේ ආනාපාන සතිය කියලා හිතමු. දවල් පටල වාඩි වෙලා මම දැන් මෙතන කියලා කිසිම චේතනාවක් පහළ නොකර ඒ වර්තමාන මොහොතේ ඉලබ වාසය කරන්න බලන්න. මේ ඉලබ වාසය කරන්න යනකොට තමන්ට තේරෙනවා වාදෙට හිත ඇදලා ඉතාලු කුරුණික් වාගේ අම්මගේ උඩකට ආපු පපෙක් වගේ අලසට දින්නකෝ හාවෙක් වගේ ගෙදරේ. වර්තනෙන් බලතා. සද්දටි කියනවා, රූපටි කියනවා, වේදනාටි කියනවා, හේතුටි කියනවා, අතන මෙතන කල්පනා කරනවා. දුවනවා. ඉතින් තමයි තේරෙන්නේ හිතට පැත්තකට දෙකක් තියෙනවා. බාහිරවර්ති, අභ්‍යන්තරවර්ති කියන. ඉතින් මේ අභ්‍යන්තරවර්ති නැත්නම් කවදාකවත් ප්‍රොබ්ලම් දුරු කරගන්න බැරි වෙනවා. දැන් හිත පරිණිමයි කරන්නේ. අපි භාවනා කරලා හිත ගෙදර ගෙන්න ගන්න කුරුල්ල කැදැල්ලට ගෙන්න ගන්න, ආවපලසට ගෙන්න ගන්න, අම්මා තමන්ගේ කුරුල්ලට බබා ගෙන්න ගන්න යමක් කරනවා ඒ වගේ කායයට සම්පූර්ණ සැපදේ. සැප දීලා හිතට ආරාධනා කරනවා අද මන්දලට වඩිනු මැනෙවි දෙවියනේ කියලා. එන්නද කොන්දලා කාටි මේ හිත ඇවිල්ලා මම දැන් මෙතන කියන මේ Taman එක ජීවත් වෙන චිත්තක්ෂණයට ආවනම් ඕකම නිවන කියලා හිතන එකයි මේකමයි නම් අදහස්. යම් චිත්තක්ෂණයක හිත මම දැන් මෙතන කියන තැනට ආවනම් නිබ්බානස්සේව ධම්මික අබ්බෝ පඥාන මේ එහාට මේ දීප්ත චක්ුණාණයයි දීපදෝත ඥාණයයි සෝවාන් වෙන්නයි ඥාන ලබන්නයි අරකයි මේකයි ගල්කටනම් පටවගත්තොත් විතරදා උහිතවත් එක්කාවක් එකක් මෙඩිකල් අල්ලන්න ආසන්න මේ ඉස්සට කෙනකට ඒකට අපි කොච්චර සාතර වෙන්න ඕනේ කොච්චර අනුග්‍රහ කරන්න ඕනද කියනවනම් මේ නරකතාවේ හිත චිත්තයෙන් හරි ගමන්නේ ගෙදරාවන් අනේ ගෙදරාම ගතිය නිවන වගේ නැත්නම් මේ මම දැන් මෙතන කියන නිවන වගේම සලකාගෙන කටයුතු කරොත් ඒ ඒකට පුරුදු කරන සම්මාදිට සම්මාදක පහදාගත්තොත් වාදයකට එනේදී ගෙදර ආවයි කියලා හිතුවට මොකද හිත හිතෙන්නේ ගෙදර ඇවිල්ලා හිතියට මොකද ළඟ තියෙන සත්‍යයක් අහන්නේ එතන කයි පීඩාවකින් පෙළෙනින්නේ ඉතින් ඒකට යෝගාවචරය මේ ශක්තිත නිවේදනාට මේ ඉතිවිල්ලට වෛර කරනවා දෙත් කීමිතරක් යත්තම් මේ යන්තා කිප කිදිට කරගත්ත වෙලාවදී ආගත්ත මේ කාලකන් ඉතිවිල්ල ආවා මේ වේදනාව ආවා මේ සත්‍යාවක් වෙලා එහෙම තිබුත් කෙලෙසේ ඒක නිසා සත්‍ය වර්ණ කෙනා අප්‍රමාදී වර්ණ කෙනා මේ සඳහා අවශ්‍යම කරුණියා බලනකොට කියන්න තියෙන්නේ අවදාහක සංඛාර ගෙදර අපණ කිහිප. ගෙදර ආපු ගමන්ම ඔබේ පුදිය ගන්න එන්නේ. එයාට පරණ පුරුදුට මේ පීඩි වේදනා සත්‍යති කියනවා. නමුත් මම පුළුවන් තරම් හිත නැත්නම් මේ හිත මේ කයට ප්‍රේම කරනවා. හිතේ කයට මෛත්‍රී කරන තත්ත්වයට මිත්‍ර වෙන තත්ත්වයට ආද වෙන තත්ත්වයට පුළුවන් තරම් සැපතියා ඒක නැවත නැවත කියනවා මිස ඒ පුරුද්දට එළියට පැනන තරහ වෙනවා තරහ වුණොත් වෙන්නේ මොකක්ද අර නිකමවාසී කිසි ස්වාමීන් වහන්සේ තමන්ට විරුද්ධව කතා කරපු හාමුදුරුවෝ දොස්තියට කියනවා අම්දලම පවක් පුරු කරගත්තා අමාරේ කියන යන්තම් භාවනා කරනවා අපේ නඩුවට පටලැවුවා ඒ දොස් කියන්නේ කියානම් එවැනි ඉසු තෙරුණාස්ගේ චරිතයට තරම් වෙන්නේ නෑ. තමට නඩුවපත් සුසාන කොස්තු. උන්වහන්සේ දොස් නොකියා සිටි උන්වහන්සේගේ අප්‍රමාද රැකී තව තව උපවා. ඒ වගේ තමයි අපි මේ චිත්ත සංතානයේ හිත වර්තමාන පවත්වන්න හදනකොට ඒකට හරස් කරන කිතිවි. ඒකට හරස් කරන වේදන. ඒකට හරස් කරන අද්ද එක්ක ගැටෙන්නේ අනේකත් ප්‍රමාදයක්. ආකල්ප සම්පත්තියේ හොඳ නැති බව. ඒක වෙන්නේ පුරුද්ද නිසා බව. තමයි ඕන කෙනෙක් ඇයිද හරස්කා නදලද අවස්ථාවේ මම දැන් මෙතන කෙනෙක් ඉස්සක්ෂණ ගන්නවා. අර ආකල්ප එකක් එක වෛර කරනවා. මේ මනින්න කියන්නේ මෙතන මොකක්වත් නෙමෙයි. එහෙම එහෙම ඉන්න පුළුවන් කියනවා. නමුත් ඉන්න බැරි මොකද? අපි ඉස්සෙල්ලාම මේ හිත කිදෙට ගියේ. ඒකට යපන්නේ. තහරි කරපන්නේ. නමුත් හදා ගන්න ඕනේ ඒක කරා යන්න කරක්. එහෙම කර කර ඉන්නකොට දැන් මේ පුද්ගලයා මොකද කරන්නේ? හිත gedෙත් වෙන්නත්, විතර සුන්දර වෙන්නත්, ඒක වැඩි වෙදීන් ඒකේ ඉන්න හිතන විදිහට අනුග්‍රහ කරනවා. සප්පාය ගන්න කලකලා දෙනවා. අනේ එතනදී තමයි මේ ආනාපානෝ බින්දි නැතිලිම කියන්නේ මේ ආරම්මණය කියන්නේ. එතන කර්මස්ථානීය කියන්නේ අරන් විදිහට එල්ලෙන්න කොනක් කියනවා. එල්ලෙන්න වෙලා. කර්මස්ථානීය කියන්නේ වැඩ කොටක්. දාපුවා ඊට සුද්ධ වැඩ කොලක් කරලා දෙන්න. කටුකොලක් කරලා දෙන්න එපා. එහෙම නැත්නම් මේ මේ ඉදිරියට ගිහින් දාපු දඟකයක් කරලා දෙන්න. බුදුආන්තරන්නේ කර්මස්ථානයක් කරලා දෙන්න. එනවට අරමුණක් කරලා දෙන්න. ඒකට අපි ආශ්‍රද ප්‍රසවාසී ගන්නවා. මේ විතරා විතර එල්ලෙන් තියෙන වැඩක්. ආලම්බණයක්. ඒක ආරම්භණයක්. නැත්නම් කර්මස්ථානයක්. අන්නේම කළා මේකත් එක්ක ඉන්නවා. බුදුන්තරන් කියනවා විතරා දුවට ලකුණ තමයි. තමයි මේ අරමුණේ වැඩි වෙලාවක් ආසල් ප්‍රසවාස වැඩි වෙලාවක් ඒ ඉන්නේකේ දශම ස්ථානයේ හරි තමයි වර්ධනයක් වෙන්නේ. දෙක හුස්මක් කරන් පුළුවන් දෙක දෙක තුනක් කරන්. හතර පහක් කරන්න පුළුවන් වෙනවනම් කොච්චර හිතිලියාවක් තමයි නැහැ කියලා. සදාව චෝදනා මුකේ කතා කරපුවා. කොච්චර වේදනාවක් කරනවා. කොච්චර හදවතක් කරන කන්නේ පාර දැපිච්ච සතියේ ප්‍රමාණය විතරයි ගුණාක් ඒවත් නැහැ. එක චිත්තක්ෂණයක් නෙවෙයි දෙකක්. එක හුස්මක් නෙවෙයි දෙකක්. එක පිටිලක්ලක් නෙවෙයි දෙකක් කියලා. මේක මේක වර්ධනය කිරීමට අපිට ලැබිලා තියෙන පහසුකම් වල කිසිම අඩුවක් අපි මේ දොරන් හොර බදා ගන්න හදනවා වගේ හිත තියෙනකොටම ශබ්ද නොඑන්න ඕනේ, හිත පිළි නොඑන්න ඕනේ, වේදනා නොඑන්න ඕනේ, ගත්තරම දිගටම යන්න ඕනේ කියලා අපිට අපේක්ෂාවල් තියාගත්තොත් ඒකත් මතක තියාගන්න ප්‍රමාදයට වැටෙනවා. ඒක ඕන කෙනෙක් බාධා කරනවා. කවුරු බාධා කරත් තමන් තමන්ගේ ජාන බේරගෙන ටික ටික ටික ටික ආනපානයි. නැත්නම් ආනපන සතිය නැත්නම් අප්‍රමාදී වඩාගෙන යනවා නම් මේ යෝගාවචරයට තව පුංචි අනුග්‍රහයක් තව පුංචි සපය ගන්න සලකා දීමක් කරතයි. මොකද නිකමට හරි ගෙදර ඇවිල්ලා හිත ආනාපානෙ දකින්නවනම් යාගේ කක්ක කරලා අහන්න ඕනේ එයා ආනාපානෙ දකින්න මොකක්ද දැක්කේ කියලා. මොනවද අත්විඳි? මොනවද අත්දකින්නේ? ඊට ඇවිල්ලා කියන්න පුළුවන් මදේ මම ආනාපානෙ බැලුවා තායි තව මොනවද වගේ හරස් ප්‍රශ්න අහන්නේ කියලා හිත නැත්තම් සතිය මනස්කාරේ අරස් කපන්නේ කියලා ඇත්තට දුරට යාළුවෙලා අහන්න ඕනේ දැන් කලාතුරකින් තමයි වර්තමානයේ ඉන්නේ. අදහසකින් තමයි ආනාපානට එන්නේ. ඒ එහෙම ඇවිල්ලා ආනාපානෙ දක්නකොට ඒක නිකන් සත්‍විති රජගෙන කියව ඔතුන්නේ තියෙන මිනිකොඩ ලක් වාගේ කලකලා ඒක කොහොමද දැක්කේ මොකක්ද අත්දකින්නේ මොනවද අත්විඳින්නේ කියලා ඒකට වැඩි ලකුණු ප්‍රමාණයක් දෙන්න ගත්තොත් ඉතිවිල්ල කාන්තරගතේ නෙමෙයි සත්‍යේ කාන්තරගතේ නෙමෙයි වේදනා කාන්තරගතේ නෙමෙයි පුංචි කොටසක් ආනාපානයේ ස්වභාවික ලක්ෂණ ආනාපානයේ හැඩ ආනාපානයේ ආකාරය වඩ වඩාත් අභිෂේක කරන්න පටන් ගත්තට පස්සේ ඒකත් යෝගාවචරයට උපමානය කර ගන්න පුළුවන් මම සතිය වැඩෙනවද අඩු අප්‍රමාද වැඩෙනවද අඩු ඉතින් ආචාර්යවරු සඳහන් කළා කියනවා යම් චිත්තක්ෂණේ ආනාපානෙ කියන පටන් ගත්තොත් ඒ ආනාපානයේ විස්තර ආයගත සති විස්තර ජීවිතේම නොකරපු ආර්ය පරිශ්‍රණයක පරිශ්‍රණ වார்த்தාවක්. ඒ කමඨාන් දෙන දුරට වාර්තා කරනවා. එතන ලිල තියාගන්න. ඊට තියාගන්නකොට එන්නේ එන්නේ එන්නේ ඥානාපානී ඇඩතල සටහන් ආකාර ස්වභාව ලක්ෂණ ලක්ෂණ සංචත්ත ලක්ෂණ ගති භාව ස්වභාව තමයි පොදු ජීවිතේ වටිනාම වස්තු විදිහට නිරුපත. ඒ කියන්නේ කවදාවත් භාවනාවේ වැටෙන්නේ නැහැ. ඉවන්ස අහන්න පුළුවන් තාම කායන වසනට කොහොම වේදනාන වසනට කියන්නේ චිත්තාන වසනට කියන්නේ ධර්මාන වසනට කියන්නේ මම විපස්සනාට හරවගත්තේ නෑ මම සමාධිය ආවේ නෑ අස්සෝ භාවනා ලෝකේ තියෙන මේ කංකරච්චල එහෙම නැත්නම් මේ ආඩපාඩ එකම යෝගාවචරයේ කණක්වත් මේකේ නිදාසනකම් පිළිලා තියෙනවා එකම මෝල් වහන්සේට කියන්නේ නෑ වර්තමානයේ හිත ආනාපාන කියනවා ආනාපානයේ පිළිබඳ දන්න දැනුම ජීවනමයි ඒ මත නිවනේමයි ඉන්නේ. මොකද ඒ කවුරුත් කියප එකක් නෙමෙයි. අත්දකින්න ආනාපාන තමන්ගෙම ප්‍රත්‍යක්ෂ කරනවා. අහම නිවන නෙවෙයි ඒකට අනිවාර්යයෙන්ම ඉල්ලකට වැටලා තියෙන ඉල්ලම් ටික කාගෙන යන එකයි. ඉතින් අම් දවසක යෝගාවචරී පුත මම වාඩි වුණා. මම වාඩිවට පස්සේ මෙන්න මෙච්චර වෙලාවකට පස්සේ මගේ හිත මේ මම දැන් කියන දැන් ආවා. ඊට පස්සේ මට ආශ්වාස ප්‍රශ්වාසයේ වශයෙන් හෝ පිම්බීම පිටිපස්සේ ගැටුණා. මට සමාත නාසිකාග්‍රේ ගැටෙනවා නැත්නම් සාමාන්‍ය හුස්ම ගන්නවා තේනවා තේරෙනවා. මට හුස්ම රැටි එකක් දෙකක් තුනක් හතරක් වශයෙන් මේක පවත්වන්න පුළුවන්. අති වශයෙන් විතර කරලා ආශ්වාස කරනකොට මට මෙන්න මෙහෙම ප්‍රශ්වාසයෙන් වෙන්න වැටේ. ප්‍රශ්වාස කරනකොට මට ආශ්වාසයට මෙන්න මෙහෙම වෙනස වැටේ. ආදි වශයෙන් කියනවනම් මේ මනසේල සත්‍යෙන් වේදිලා ඉන්න බව, වේදනාවකින් වේදිලා ඉන්න බව, ඉතිවිලකින් බේරලා ඉන්න බව අය කවුරක්වත් අනු කියන්න ඕන තමයි. මෙන්න මේකට ආදාර උපකාරය වෙන විදිහට දකින්න දකින්න ආශාසී දකින්න දකින්න ප්‍රසාසී ඇතිකද තුනක්. සපේලා උත්තර දෙන්න පුළුවන් නම් ආධුනිකයෙක් වශයෙන් ඒ පුද්ගලයා එන්නේ එන්නේ එන්නේ විහිීමට නොයන අපහාවිය පුද්ගලයෙක් වෙනවා මොකද්ද පැති කරුණ මම ආස්වාද ප්‍රසවාසයේ ඉන්නේ සත්‍යක වේදනාක කෙරෙයි කියලා කියනවා. මේක තව පොඩ්ඩක් විස්තර කරනවා. ශබ්ද වේදනා ඇතුළේ අනන්තවත් තියෙනවා. නමුත් මගේ හිත මම කියන්නේ ආශ්වාසය කියලා කියන්න දන්නවනම් ඒක සුදුමාකාර කටයුතු කියන්නේ. යෝනිසමස් කාර්ය කියලා කියනවා. මේ ශබ්දතු. මේ වේදනාවක් යටත් කරනවා. මේ හිතිලි කියනම තමයි කියන්න පුළුවන් ඒක කොච්චර කොච්චර දැම්මත් මගේ හිත ආශ්වාසය කියන එහෙම නැත්නම් කිව්වද ආශාසයේ තියෙන මගේ හිත දිස්සනත් ඒ එහා සමානව ලබනවා. දැන් ආශාස ප්‍රසාරයේ තිබුණේ කොහොමද මගේ ජීවන වේදනාවක මගේ ජීවන හිතවිල්ල කියලා හකියට කියන්න පුළුවන් නම් විශේෂයෙන් අප්‍රමාදයට කෙනෙහිලක් වෙන්නේ අප්‍රමාදයට ගෞරවයක්. ඉතින් කියනකොට කියන්නේ මේ වේදනාව සත්‍ය ගැන හිතවිලි ගැන කියලා නෙවෙයි ආනපන ගැන කියලා. ඊට වැඩි ලොකු දැනුමක් ඕනේ. පිටිල වේදනා සත්‍ය විකලාප කරනවා. අපි නැවතත් කියලා ආනාපාන ගැන කතා කරුවොත් ආනාපානයේ සමග ඉස්තිනු. ආශ්වාස ප්‍රශ්වාසයේ සත්‍ය වේදනා නෙවෙයි කියලා කියන එක ලබන. දෙක කියන්න පුළුවන් නම් මේ ආශ්වාස ප්‍රශ්වාසයේ මට දැනුනේ කොතනද කියලා. නාසිකාග්‍රේද උඩුතොලේද මොලේ නදාසිත උකුරේද පපුවේද දරේදක දෙවිලා. මම මේක දැක්කේ ආයන ප්‍රශ්න කයේ එහෙම නැත්නම් රූපාකාරය වෙන්නේ මෙතන. මම පිටි පඳුරට නෙවෙයි හරියටම හාවටම. ඒක තිබුණේ මෙන්න මෙතන කියලා. යම් කිසි කෙනෙකුට සම්මුතියේ නාස්කාර විසුරුතු දෙයක් නැත්නම් ඒකම ඔක්කොම අනුලේ කරකට කියලා කියන්න පුළුවන්ද? දෙවෙනි ලකුණ. තුන්වෙනි වශයෙන් ආශ්වාස කරනකොට මට ප්‍රශ්වාසයේදී ආශ්වාසමාවේ නිකෝ මෙන්න මේකේ ස්වභාව ලක්ෂණ මම දැක්කා. ප්‍රශ්වාස කරනකොට ඒක ආශ්වාසය නෙමෙයි ප්‍රශ්වාසයයි ප්‍රශ්වාසයේ තාවේනික ලක්ෂණ මම මේ මේ විදිහට දැක්කයි කියලා ආශ්වාස ප්‍රශ්වාස දෙකේ වෙන ලක්ෂණ කියන්න පුළුවන් නම් ඉතින් කියලා සියක් ලකුණක්. ධානාපනසති එක පොත ලියනකොට අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඒ අවසාන කාරණාව එළියක් ගන්න උවාදක් ගන්න පුදු ගන්නවද සඳහන් කරනවා ආශ්වාසය කරන කෙනා මේක ආශ්වාසයේ බවත් ප්‍රශ්වාසයේ නොවන බවක් ගන්න. සුවිශේෂී දැක. ඒක ප්‍රසවාස කරනකොට ඒක ප්‍රසවාසිතව ගන්න. ආශ්වාසය දෙවෙන බව, සාධ්‍යයක් දෙවෙන බව, පිටිවිලක් දෙවෙන බව, වේදනාවක් නොවන බව. කොච්චර අරසාවක් තියෙනවද කියලා බලන්න. ආනී පිටියන් දවසක තමයි මේ ආශ්වාසය ප්‍රශ්වාසය වේදනාව හිතුවේ දෙකල දැනගන්නවා. ශරීරෙ මෙතන දැනෙන්නේ කියලා දැනගන්නවා. ආශ්වාස ප්‍රශ්වාස දෙකේ වෙනසක් දැනගන්නවා නම් ඒ මනුස්සයාගේ හිත කිසිම සද්දකින් වේදනාවක් හේතුකින් කැළසෙන්නේ. උදාහරණයක් උනත් ගන්නවා. මේන මේ විදිහට අප්‍රමාදේ වරණ කරන අප්‍රමාදේ රති ඇති කරගන්න අප්‍රමාදේ ගැඹුරට යන්න පටන් අරගත්තොත් අපි යම් ලෝකේ ලබලා තියෙනවා නම් යම් දැනුමක් ඉතිහාසෙ වෙනවා මොකද වෙනසක් රාකාත්මික රසායන විද්‍යාව මොන මඟුල තිබ්බත් අන්නේ දැනුම මේකට යොදවපු ගමන් හරියට මානපානේ නිර්වචනය කරන්න අපේ සම්පූර්ණ ධර්මයකට උදව් කරනවා. ඒ විතරක් නෙමෙයි හුද්දටම පැහැදිලිව තේසයක් මේ විදිහට ආශාස ප්‍රසවාස හරියට විස්තර කරන්න පුළුවන් නමුත් ඒක පෙරලා තමයි ධර්මයක්. ඉස්කෝලේ කාර්යකර්තාගේ පාඩම් කියලා දුන්නොත් ඊටසේ පාඩම් පන්තියේදී අනුගතම මේක කේල් ගන්න මේක පොල් ගන්න කියලා වෙන් කරලා කියන්න පුළුවන්කම ලැබෙනවා. දෙවෙනි පාඩමේ පාඩම් පන්තියේ දක්ෂම ශිෂ්‍යයාට මේ බුදුහාමුදුරු කියන දේ ආශ ආන සත්‍ය අනෙක් කීෂාට වැඩි කොහොමද අල්ලගන්න පුළුවන්කම මේ ශාන්තිුනේ ඒ හිතවලට පස්සේ සත්‍යයි සාමාන්‍ය දැනුමයි පුදුම අත්නත ගැනීමක් වෙලා ඊට විනෝද අංශයක් වෙනවා ලැබෙන ලැබෙන සත්‍ය ආශ්වාස ප්‍රශ්වාසයේ ඒ සිළු කායන ප්‍රශ්නා ගුණ රූපාකාරයේ දක දක දක දක යනකොට ඉතින් නම් අපි මේ තාම රූපාකාරයේ වෙන මුන්ටිදෝරේ බන්තිනේ අප්‍රමාදී වැටීගෙන යනකොට මේ භාවනා කරන හිත ඒ භාවනා කරන හිතේදී සතිය වැඩෙන්න වැඩෙන්න පාරුන චෛතසික කියනවා මේ මානසික ආවේග අගයන් ආටම්බරයෙන් වල පුදුමාකාර පෙළගැස්මක් වෙනවා කොච්චර දුරට පෙළගැහෙනවද කියලා කියනවනම් Taman ඉදිරිපත් කර ගන්න අරමුණ ආශ්වාස ප්‍රශ්වාසයේ පිළිබඳ සතිය අප්‍රමාදේ වඩට වඩන්න මොන්නම ක්‍රිතිකේ දැනුමක් නැතුව මොනම සමීකරණයක් හදාගෙන ඉතිපියක් සත්‍ය විශ්ින්ම පෙර පිට ප්‍රතිපදාව සකස් කරනවා. මේකට කරන කෙනෙහිල්ල තමයි මම ඉන්නේ මේ අමත භාවනාවේ මම ඉන්නේ විදර්ශනා භාවනාවේ මම ඉන්නේ මොන ඥානෙද මම ඉන්නේ මොන ධ්‍යානෙද කියලා මේ නිකන් අම්පෙන ගුණාගේ අංගලන්න කියොත් පැහැදිලිවම කට හොදලා කියනවා ඒකත් ප්‍රමාදයක්. අප්‍රමාද සත්‍යක් නෙවෙයි තමන් කරගෙන යන භාවනාවත් හතරලා මනින්න පටන් ගත්තොත් ඒකත් ප්‍රමාදයක් හැබැයි එකක් කියන්නේ අප්‍රමාදේ යනකොට ඊ ආශාව ඉබේම පහළ නමකතර දෙන්නේ අනිකට ඉස්සරහින් දෙන්නේ පස්සේ දෙන්නේ සමතේ දෙන්නේ විපස්සනා මේක එනකොටම දැනගන්න මේ මාරමස්සිනාගේ ගැටයක් අපිට වස්තුනේ කලබල වෙන්න එපා කියනවා ගණන් නොගෙන අප්‍රමාදයට අනුග්‍රහ කරගෙන යනවා කියලා කියන්නේ තමන්ගත් අරමුණේ සතියේ අවස්තනා මිෂ මේ සංසන්දනයේ කිරීම මාන්නේ එහෙම නැත්නම් මමයි කියන අනිත් කරන පරාදයි කියලා මමයිනේ නැත්නම් මේ තමන් ලැබුණු දැනුමට තියෙන ආශාව කියන තණ්හාව ඒකවත් වන්නාමාන කිසි වශයෙන් ඇති කරන්න තීන්දුවට යන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරය පැහැදිලිවම තේරුම් ගන්නවා මේ ජන සමාජයේ කිසිම කෙනෙක් මේ තමන් කරන වැඩේ කරන්නේ ඔක්කොම ගණන් කරන්න හම්බෙන සල්ලි ප්‍රමාණය. ඔක්කොම ගණන් කරන්න තමයි හම්බෙන අපුණාම ප්‍රමාණය. ඔක්කොම ගණන් ගන්න තමයි කීදෙන රවට්ට ගන්න පුළුවන් කියන ප්‍රමාණය මිස ඒ සාමාන්‍ය ඉන්න වර්තමාන මොහොතේ තියෙන කිසි අත්දැකීම නෙවෙයි. ඒකේද ගුරු ජන සමාජයේ මේ ආපිට සත්කාරයට දුවත් මේ යෝගාවචරයා තමන් ගත කරන චිත්තක්ෂණයේ කියන වටිනාකම කරනම රති ඇති කරගෙන රාමතාවය ඇති කරගෙන යනවට කියන්නේ අරති චෛතසිකේ කියලා ඒ මොකද මායාවේ දසමාර දේනා වෙනකොට බුදුහාමුදුරෝ ආමාතේ පතමාතේනා දුක්ඛය අරති නිච්චති කියලා. අපි දන්නවා අපි සංසාරට බැඳෙන්නේ කාමෙන්සයි. ඒක හේතු කාමෙන්සයි. ඒක තමයි පළවෙනි බලමුණුවේ ආයකය. දෙවෙනි තියෙන අරතිය භාවනා රත්යේ අනිත් එක මොකද ලාමක කුසලයට කරන කැමති. අති කුසලයට කම්මැලි. අද මුල් ලංකාවේ බුද්ධ ශාසනය උඩහා තියෙන එන්නේ උත්තර. හොඳයි වඩා හොඳයි දෙකම තියෙනකොට බොහෝම ආශාවෙන් ගිහිල්ලා හොඳේ ඇලෙනවා වඩා හොඳට නොසලකනවා. මදයි හොඳපත් කරනවා නේ කියලා හොඳ ගැන කොහොම ආඩම්බර වෙනවා නමුත් මම ඔය සීමාන්ත කෙනෙකුට ඊට වඩා හොඳ දෙයක් කළ හැකියි. ඒ දේ කරන එකයි මේ අප්‍රමාද රතිය කියන්නේ. ඒකයි මේ භාවනාරාමතාවය කියන්නේ. ඒකයි මේ භාවනාරාමතාවය කියන එක. හොඳටම මේ පළච්චාවයි මම වඩා හොඳට යන්න ඕනේ කියලා. අති කුසලයට හඳ දෙන ගතිය භාවනාරාමතාවේ භාවනාරක්ෂි භාවනාරාමතාවේ භාවනරක්ෂි අප්‍රමාද රතිය කියලා කියනවා. අති කුසලයේදී කුසලයට කැමති වෙනවා. වඩා හොඳ දීදී හොඳට කැමති වෙන ගතිය නිසා ඒ මනස කර්ම ප්‍රමාදයට වෙයි. ඒක කිසිම විදිහකට සමාව දෙන්න පුළුවන් වැරද්දක් නෙවෙයි. ඒක කරන කෙනා ඒකාන්තයෙන්ම ඉච්ඡාබංගත්තේ වෙයි. ඒක නා ඒකාන්තයෙන්ම තමන් ගැන පශ්චාත්තාපයට පත් වෙන මිච්ඡ ලස්සන ප්‍රස්තාවක් අම්බෙලා තියෙන්නේ අම්මේ නාමක දේ ගැනලා. ඉතින් අර වික්ෂුව ඒක හරිය කට කතා කියුවත් කවදාකවත් බුදුහාම කැමැත්ත එනකන් පැහැදිලිම එනකන් නිකම තැල්ලදී ඔක්කොම දොස් කියන එක ලස්සන පින්කම් වෙනවා දවස්වල එන්නේ නැහැ යන්නේ නැහැ මෙයා තනි වෙලා ඉන්න කරන්නේ විකෘතිකම හිතිය මොකද එයාට මේ හම්බෙන අවස්ථාව කිසිසේත් පැහැරක් අනේ ඒ අතින් බලන මේ සේරම එක්කෙනෙක්වත් මොන්ටිසෝරි පන්ති කරාකට දැනුවත් නැහැ කියලා කියනවා මොන්ටිසෝරි සමන්ක දැනුවත් කියනවනම් මේ ලැබෙන කිසිම අවස්ථාවක් ප්‍රස්තාවක් පැහැරලා දෙන්න එපා ඒකනේ අපි වට කරගෙන ඉන්න අපේ නෑදෑයෝ ටිකයි අපේ වටකරගෙන වස්තු භෝග කියලායි තේරම මේ ජීවිතේ හරි එකතු කරගත්ත උණු කන්දල් ටිකක් විතරයි. මේ ජීවිතේ මැරලා ගියාම එකකින් අතට. ඒක වැඩක් කියලා නම් අපි කියා හිටපු කට්ටියට පොඩ්ඩක් හරි දැන් ප්‍රේම කරන්න එපා. කවුරු එක්ක අපි ඇලිපෙන්දි වාසයකට අද කොච්චර වස්තු භෝගලේ කියාත් තිබුණ කියලා දන්නේ නැහැ. ඊට ප්‍රඥාන්සේ කියන මොන කුරු කන්දලේ දුන්නත් ඒක එකේ බැඳේ. අප්‍රතප්‍රාවිනන්දේ ඒ නිසා අපි ඒ බැඳිච්ච ටික ලොකු කරගෙන අර තමන්ගේ අතිසුරලේ පැත්ත කරනවා. ඒක ලොල මහා ලොකුවට කුසලයේ අගේට. ඇත්ත තමයි කුසලයේ හොඳයි. අතිකුසලයේ ඉස්සරහා කුසලයක් හොඳට අතිකුසලට යෑමට කියන භාවනාරාමෝ හොති භාවනාරතෝ භාවනාරාමෝ හොති භාවනාරතෝ එවන අප්‍රමාදවත්. ඉතින් මේක දිනන මේ එන එන විදියට විදින විදියට මේක කතා කරාට මේ කියලා දෙන්න තියෙන මෙච්චරයි මං අතිකුසලේ තෝරා ගැනීම භාවනා රත්ය තෝරා ගැනීම අප්‍රමාද රත්ය තෝරා ගැනීම දෘෂ්ටිය යහ දෘෂ්ටි තේරුම් අරගත්තොත් යහ කල්පනා තේරුම් අරගත්තොත් ඒ දෘෂ්ටිය හෝ කල්පනා පිටින්න පුළුවන් මොනම බලවේගයක්වත් මනුස්ස පොළවේ නැහැ මනුස්ස ලෝකේ නැහැ එකමයි කියන්නේ තමන්ගේ කකටීරුකම විතරයි. තමන්ගේ නොදැනුවත්කම විතරයි. වෙන මොනම දෙයක් නැහැ. මේක මගේම කකටීරුකම නිසා මම මේ හොඳේ යන්නේ වඩාම ඉතිදී කියලා දැනගත්ත දවසේ ඒ කුත්තිගයි අර හොඳට හොඳ වඩා හොඳ ඉතිදී වඩා හොඳට යනවා කියන එක වළක්වන්න බෑ. මනස ස්වභාවයෙන්ම තියෙන්නේ නිවැරදි දෘෂ්ටි ඇති වෙච්ච ගමන් හොඳ දෙයක් ඇති. බුදුහාමුදුරු කියලා දුනා කාල් මාක්ස් උමත් කියලා දුනා ස්වභාවයෙන් මිනිස්සු හොදා මේ අපිට මේ මේ ජීවිතය ඉගෙනගත්ත මේ අපි දන්නවයි කියන දැනුම නිසායි අපි මේ පුරුවද අපස්සද මිදම් පිටේ චිත්තා ආගන්තු හේතුපත් දෙත්තේ උපස්සිතා මානි මේ ප්‍රභාසරය මේ මනුස්ස හිත කොයි එකක් ස්වභාවයෙන් නයිසර්ගික ප්‍රභාසර මේක වටේ වැදිච්ච පච්චල් නිසා එකතු කරගන්න මේ කුණු මලකඩේ නිසා පිටලෙල්ල මලකඩ කාලා. ඉතින් තේන්නේ මලකඩ කුඩියක් වගේ. දැන් පාදකක් මේක මලකඩ කුඩියක් නෙමෙයි ඒක ඇතුලේ දඹ රත්තරණක්. මේක ප්‍රඥානසේ සඳහන් කරන මේ පහනාරාමතාවේ පහනරතිය භාවනාරාමතාව භාවනරතිය අප්‍රමාදරතිය ඇති කරගත්ත පිච්චුව එනනම් භාවනා කරන කෙනා ලෝකාවචරය උත්තරායේ පිටිසාරේ විහෙරති සේවාරතින් සාති නතං අරති ප්‍රඥා චේපිතිසාය විහෙරති ස්වේවරතින් සහති නැත්නම් අරති පුරක්තිමා චේපිතිසාය විහෙරති වේවරතින් සහති නැත්නම් පච්චිමා චේපිතිසාය විහෙරති ස්වේවරතින් සහති නැත්නම් අරති අනේ මේ විදිහට මේ නියම ආර්ය ප්‍රතිපන්න ප්‍රතිපදාන සම්භාවරාමතාවේ භාවනාරති වඩාගත කෙනා උතුරු කොට දිවෙන්නේ කියත් සාදාපතිමසර කම්මැලිකමක් එන්නේ නැහැ අති කුසලයට කම්මැලි වෙන්නේ. ඒ වගේ ඒකාන්තයෙන් ඒ කුසලෙ ජය ගන්න. ඒ අකුසලෙ ජය ගන්න. ඒ වගේ කාපාන රති උපතර ගන්න. ඒ වගේ බටේ ලෝකෙට ගියත් අදාපත් අරතිය අති කුසලයට කම්මැලි වීම කියන්නේ කුසීත වෙන්නේ නෑ. ධර්මියමෙතම භාවනා රතියට අප්‍රමාද රතියට අප්‍රද රතිය අරතිය ජය ගන්න. දක්වන් කියන්නේ හිතියත් කුසල වෙන්නේ හිතියත් ඒ මන්ත්‍රය යට කරන්න පුළුවන් කෙනෙක් එක්ක නෑ. ඊගෝ වාරකින් සාති ඊගෝ වාරකින් රහෝ මේ මිනිස්සේ සූරෙක් වෙනවා නෙවෙයි වීරෙක් වෙනවා නෙවෙයි ඉහිරෙක් වඩපත් වෙනවා පත්ලා යමස කදාකත් ඉදුවි ජීවත් වෙන මොනම බාධාවක්වත් හතරයක් කරගන්න ඒක හරහා භාවනා රැකිය ඇති කරගන්නවා එළිය මිනිස්සෙක් ජීවත් වෙන ස්ථානයේ ඕනම තැනක් තියෙනවා මොන්නම බලවේගයක් මොන්නම කෙලේශයක් අත්‍යවශ්‍යයක් වෙන්නේ මේ මනුස්සයාට දෙවියන් මිනිස්සු විතරක් නෙවෙයි ඒකියොත් කොහොමද? මනුෂ්‍යයන් සියයන් ඉස්සර බ්‍රහ්මවත් වඳිනවා කියලා ඒ තරම් මේ ලැබිච්ච අවස්ථාවේ හැටියට අප්‍රමාද රතියක් කරනවා. ඒ නිසා අපි මේක විශාල ව්‍යාපාරේ පටන් ගන්න බොහෝ කුංචි චිත්තක්ෂණ. වර්තමාන එළඹ සිටි. ඒක තමයි හින්දිත්තක් තව අපි වර්ණගල දෙන්නේ, ඔප්නංගල දෙන්නේ, ආශාද ප්‍රසාද කියන කායක සාක්ෂියක් ඇති කරගෙන කයේ හිත තියෙන තාක්කල් වර්තමානයේ හිත තියෙනවා කියලා ඒක තමයි ඉස්සරහට යන්නේ ආස්වාද කරන කොහොමද ප්‍රසවාස කරන කොහොමද රාගයනකොට කොහොමද ද්වේෂයනකොට කොහොමද අන්තිමට නාම ධර්මයේ මේ අප්‍රමාදේ වැඩෙන්න පටන් ගන්නතර පස්සේ මේ සර්වඥාතින කාලේ දවස්වල ඉන්නේ නෑනව අපි ඉපදුනේ ලංකාවේනේ අපි විතාවුත් 2600කට පස්සේනේ කියලා ජීවන පස්චත්තාප වෙන කාරණාවක් ශාසනික ආකාර දෙකකට කඩුවකේ ශාසනයේ ඒ වගේ රවචනාත්මක ජේතවනාරාමයේ හිටියත් කරන පුරු ආවුතු ටිකත් එක්ක හිටියනම් අර නිකවාදී සීතාවුන් වලට කර කතා කරනවා. ඊට සැදී නඩු. නිසා ඒ කාලෙත් ඉඳි අපි අර කියන හිතුවේ අපි රවචනාන්ත හම්බෙන ලාභ දක්කාරී පිටිපස්සේ යන රෝල්ලේ රයිගෙන ඒ හිටියත් අපිට තියන්න බෑ. රවචනාන්ත ඉඳි කරලා තමයි නිකවාදී සීතාවුන් දුරෝ. මේ ගණන් හදාගත්ත අප්‍රමාදවත් හදාගත්ත නිසා දරුවෝ නැති අඩුවක් අහලා අවස්ථාවක් ඇති කරගෙන සිතාංගයෙන් දුතර සාධකාර දීලා අපිට අවුරුදු 2600 පස්සේ පහළ වෙන අපට බණපදේ කියලා කිව්වා අපමාද රතෝ විසු පමාදේ වයදස්සීවා අබද්දෝ පරිහානාය නිපානසීවත උසමේ කාරණේ හොඳට තේරුම් ගත්තොත් අපි චේතනාම් දුරෝගේ අප්‍රමාද රත්‍ය ඇති කරගත්තොත් සමාජයේ වශයෙන් පේන දින මේ හොල්ම බය මේ සැක මේ කියන කෙලෙස් ඔන්න තියෙන තම කටයුතු කෙරුවොත් ඉතිහෙන්ට තොරක් ඉතිහෙන්ට කෙලවරක් නැහැ තමයි පැහැදිලිවම ඉදිරියට යන බව දැක්ක හැකි වටිනාම දේ තමයි නොදැක්ක නිවන මෙන්න මේ වගේ කියලා ඒ නිවනේ සුවඳ ඒ නිවනේ රසය ඒ ප්‍රතිපදා පුරා භාග්‍ය සම්පන්න දේ තමයි මේ සුවඳ ඒ රසය තව කෙනෙකුට දෙන්නේ ඉන්නේ. එතන මේ මේ උපයාගන්නේ කියලා උපයාගන්න මිනිහ උපයනවා සුවිකට බෑ. ඉතින් එකම දෙයක් කරන්න තියෙනවා උත්සාහ කරන්න. ඒ උත්සාහය දැන් ඉඳගෙන කරන සත්‍ය වැඩි ඉඳ විතරක් නෙවෙයි සීලය ආජීවයේ කියන පැත්තට යන්නත් ඕනේ. ඒ විතරක් නෙවෙයි මේ බණ භාවනා කරනම බණ අහන්නත් ධර්ම සාකච්ඡා කරන්නත් මේ ඔක්කොගේම හැදෙනපත් තමයි අදාළ අදම ලැබෙන්නේ. ඒක නිසා එක රැකින් එක පණකින් එක පාරකින් එක සිද්ධ වෙන්නේ නැහැ. උත්සාහ කරන්න ඕනේ අපිට ලැබෙන ලැබෙන ශික්ෂණේ බාධා වෙන්නේ නැතුව ඉදිරියට උපයාගෙන යන්න අන්න එවැනි ප්‍රයත්නකේ තියෙන පිළිසකට මේ ධර්ම දේශනාවත් ධෛර්යයක් පිණිස සත්‍තාවක් පිණිස බලයක් පිණිස ඒ විශ්වාස ප්‍රාර්ථනාවෙන් අදවසේ ධර්ම දේශනාව මෙතනින් අප කරණ බලාපොරොත්තු වෙනවා. සිල් විනාඩ කරකීම දා වේවා. Thank you.